හොඳයි එහෙනම් ඔබතුමියගේ ඉල්ලීම තමයි මේ දැන් ඉෂ්ට වෙන්නේ. හොඳමයි. සතුටුයි. ඔව් ඒක අපි හැමෝටම ධර්ම දානයක් වෙන විදිහට කතා කරගෙන අපිට එකතු වෙලා ඉන්නවා තව මේ මේකෙදි අනිත් අයට එකතු වෙන්න පුළුවන් ඒ පැන්වලදී එතකොට මම හිතනවා මූලිකවම කවුද අපේ ඔබතුමිය එකතු වෙලා ගියා නම් හොඳයි කියලා. මොකද ඔබතුමියට මේ ගැටලුව තිබුණේ නේද? ඔබතුමියට හොඳයි. එහෙනම් දැන් ඔබතුමියට මොකද දැනගන්න ඕනේ? කියන්න බලන්න විස්තරයක් කරන්න බලන්න ඔබතුමිය මොකද දැනගන්න ඕනේ? එතකොට ඔබතුමිය මොනවද ඒ ගැන දන්නේ? අන්න ඒ සම්බන්ධයෙන් හොඳයි. දැන් දැන් අපි ටිකක් ධර්මය මේක දැන් ওই සාකච්ඡා වලින් අදහස් අරගෙන Taman තුලින් දකින දකින්න උත්සාහ ගන්න යනකොට අපිට තේරෙනවා දැන් මේ පංචේන්ද්‍රයන් හරහානේ මමයා හටගන්නේ. එතකොට ඇහැට පේනවා ඔය වගේ ඇහැට රූප පේනවා කියලා අපි හිතාගෙන හිටියා. දැන් ඒ ඔක්කොම ගැටලු ටික ලෙහිලා ලෙහිලා ගිහිල්ලා ඉතින් මේ කිසිම දෙයක් පණවන්න බෑ. ඇහැක් පණවන්න බෑ, බාහිරයක් පණවන්න බෑ, කනක් පණවන්න බෑ, බාහිර ශබ්දයක් පණවන්න බෑ. ඔය වගේ ගැටලු ටික ලිහිගෙන ලිහිගෙන ගිහිල්ලා තියෙන්නේ. නමුත් දැන් සමහර වෙලාවට ඔහොම ටිකක් ඇතුළට ඇතුළට ඇතුළට විදර්ශනා කරමින් යනකොට තේරෙනවා එහෙනම් මෙතන තියෙනවා මේ ශක්ති සමූහයක් තමයි මෙතන මේ ශක්තියක් හටගන්නවා. හටගත්තු තැනම නිරෝධ වෙනවා. එතකොට ඇහැට පෙනෙනවා කියලා හිතුවට මේ හිතක්කුත් හටගත්තු තැනම නිරෝධ වෙනවා. ඔනේ ශක්ති සමූහයක් තියෙන බව යන්තම් දැනීගෙන යනවා. ඒ කියන්නේ <laughs> පැහැදිලි නෑ. මෝහයෙන් තමයි මෝහය. මං ඉන්න තැන පැහැදිලි නෑ. දැන් ඇහෙනවද? ආ දැන් ඇහෙනවා. නැත්තම් වෙන තැනක. අද කියන්න. හොඳයි හොඳයි. තැනකට මාරු වෙන්නද මේ? තා ටිකක් බලමු කොහොමද? ඔව්. එතකොට දැන් මට ඔය අසල මොකක් හරි ෆෑන් එකක් මොකක් හරි දාලා තියෙනවද? වෙන්න පුළුවන් නේ. එහෙනම් මම තැන වෙනස් කරන්න. ඒකත් පොඩ්ඩක් මේ නිකන් හුලං කපුල්ලක වගේ එනවා අපිට. ඔව් ඉන්න පොඩ්ඩක් එතන ට්‍රස්ට් වෙන්න මම ආයෙ වෙන තැනකට ගන්න. සමා වෙන්න. එතකොට දැන් මට ඇත්තටම මේක දැනගන්න ඕන වෙලා තියෙන දැන් අපි මේක තුලට ඇතුළට දැනගෙන දැනගෙන යනකොට ඉනගිය කොහොම ඉන්නේ? හරි. දැන් මං හිතන්නේ මං මුලින් ළම කිව්වොත් හොඳයි වගේ නේද? කමන්නේ කියන්නේ. දැන් මෙතන කිසිම දෙයක් හටගන්නේ නැහැ. හටගත්තයි කියලා පණවන්නත් බෑ. ඒ කියන්නේ පංචේන්ද්‍රයන් වලට කිසිම දෙයක් අරමුණු වෙනවා කියලා හටගන්න දැනෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වෙ නමුත් මෙතන ශක්තියක් තියෙනවානේ මොකක් හරි. ඒ කියන්නේ ශක්තිය චංචල වෙනවා. අර මේ හට ගන්නවා. නිශ්චල වෙනවා. එතකොට දැන් ශක්ති සමූහයකින් තමයි මේ ලෝකයේම බාහිරයේම පැනවිලා තියෙන්නේ කියලා. තමයි මට තේරෙන්නේ අන්තං. බාහිරේ විතරද? මම කැමති ඒ ගැන ටිකක් බාහිරේ විතරද? බාහිරේ අභ්‍යන්තරේ කියන්නේ මේ <laughs> නෑ නෑ මුළු මුළු හැම තැනම නිකන් ඕ මුළු ඕ මුළු හැම තැනම මේ ශක්ති සමූහයක්ම තමයි මෙතන. කියන එකක් නිකන් දැනීලා තියෙනවා. මට ඒ ගැන ටිකක් දැනගත්තොත් හොඳයි කියලා හිතෙන්නේ. ආ හොඳයි. එතකොට හරි. දැන් අපි දැන් ඕක දැන් මේ මේ ධර්මය බුදු පියාණන් වහන්සේ විවිධ පරයයන් ඔස්සේ දේශනා කළා තියෙනවා. නේද? ඔව්. එතකොට ආයතන පබ්බය අරගෙන නේද? ඊට ධාතු පැත්තෙන් අරගෙන නේද? මේ විවිධ විවිධ පරයයන් ඔස්සේ මේ ධර්ම දේශනා කළා තියෙනවා. ඒ දේශනා කරපු ඔක්කොගෙම හැබැයි කියවෙන්නේ එකම දෙයක් ගැන තමයි. ඔව්. එකම දෙයක් ගැන තමයි කියවෙන්නේ. ඉතින් ඒකට විවිධ විවිධ ස්වාමීන් වහන්සේලාත් විවිධ විවිධ නම් දාලා එක එක උපමාවල් අරගෙන ඒක විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ මේ ඔය ඔය කියන කතා විදිහට තමයි. එතකොට දැන් අපි අපි දැන් ශක්තියක් කියන්නේ මොකද්ද? මොකද්ද ශක්තියක්? ශක්තියකින් මොකද්ද වෙන්නේ? කොහොමද ශක්තිය නිපද වෙන්නේ? අපි ගමුකෝ භෞතිකයේ ඔක්කොටම ඉස්සල්ලා නේද අපි මේ ඒ කියන්නේ භෞතිකය කියලා ගන්නකොට බුදු පියාණන් වහන්සේ අනේ එතන අපිට අපිට ගන්න පුළුවන් වෙන්නේ උත්තුජ රූප කියන ස්වභාවය හරිනේ උත්තුජ රූප ආහාරජ රූප කියන ස්වභාවය තමයි මේ භෞතිකය කියලා අපිට කතා කරන්න වෙන්නේ එතන විශේෂයෙන්ම උත්තුජ රූප කියන ස්වභාවය ඒ කියන්නේ උතු නියාමය උතු නියාමය ඔව් ඔව් ඔය තමයි භෞතිකය කියලා හුවෙන්නේ අපිට හරිනේ. හරි. රූපකාණ්ඩ හතරක් තිස්සේ බැලුවොත් ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ මේ මුළු විශ්වයේම සිදුවෙන කතන්දරේ වෙන්නේ කොහොමද කියලා පෙන්වලා තියෙනවා. ඒක පටිච්ච සමුප්පාද න්‍යායට න්‍යාය ඔස්සේ ත්‍රිපිරිවට්ටයක් හරහා මේක පෙන්වලා තියෙනවා. හරිනේ. ඒ කියන්නේ පටිච්චසමුප්පාද ත්‍රිපිරිවට්ටයක් හරහා මේක පෙන්වලා තියෙනවා. දැන් බුදු බුදු පියාණන් වහන්සේ 15 වෙනි ඉස්සල්ලා මේ ලෝකේ එක එක්කෙනා එක එක තැන් වලින් අල්ලන් හිටියා. මෙතනයි මුල මෙතනයි මුල මෙතනයි මෙහෙම මෙහෙම කියන විඥානවාදය එතකොට කම්මගතවාදය එතකොට ඔය භෞතිකවාදය ඊශ්වරවාදය ඔය එක එක ගොඩාක් දේවල් තිබුණා නේද ඒ අතරට බුදු පියාණන් වහන්සේ තේතුබල දහම කියලා ගෙනල්ලා පෙන්වුවා මේ මොකද්ද වෙන්නේ කියලා අන්න ඒක හරියට අර මම ඉස්සෙල්ලා මේ බුදුමාව කියලා තියෙනවා ඒ කියන්නේ වලල්ලක් ගත්තොත් එහෙම වලල්ලක ඒකේ අපි හිතමු රවුමක් තියෙන වලල්ලක් මේකේ මුලක් මැදක් අගක් හොයාගන්න බෑනේ ඔබට දුන්නොත් කොහෙවත් ජොයින්ට් එකක් නැහැ. ඔව්. එහෙනම් දැන් මුල කොතනද කියලා කියන්න පුළුවන්ද කාටවත්? කියන්න බෑ නේද? අන්න ඒ වගේ තැනක් තිබුණේ. අන්න ඒ ගැටලුව දෙහලා දුන්නේ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ පෙන්වුවා මේ විශ්වයේම ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියලා. ඒක පෙන්වුවා මේ පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ. එතකොට මේ මේ පටිච්චසමුප්පාදේ ආයි උන්වහන්සේ කැටි කරා ත්‍රිපිරිවට්ටයකට. මේ ත්‍රිපිරිවට්ටයකට කැටි කරලා ගත්තා මේ කෙලිස් වට්ටයක් ඊට පස්සේ කම්ම වට්ටයක් විපාක වටයක් හැටියට. කෙලස් කර්ම විපාක කෙලස් කර්ම විපාක. ඕක තමයි චක්‍රයේ තියෙන්නේ. තනි කරම. එතකොට ඕකම ආයිසරයක් අරගෙන පෙන්නවා පංච නියම ධර්ම හැටියට. ඔව්. හරිද? නියම ධර්ම පහක් හැටියට ඕකම පෙන්නවා. ඒක කොහොමද පෙන්වන්නේ? ඒ කියන්නේ ධම්ම නියාමයේ නිසා බීජ නියාමය ඇති වෙනවා. බීජ නියාමය නිසා කම්ම නියාමය ඇති වෙනවා. කම්ම නියාමය නිසා චිත්ත නියාමය ඇති වෙනවා. චිත්ත නියාමය නිසා උතු නියාමය හටගන්නවා. හ්ම්. ඒක බලන්න ඒක ඔක්කොම හේතුඵල ක්‍රියාවලියක් නේ තියෙන්නේ. දැන් බලන්න. ඔව්. එහෙනම් ඔබට පේනවා නේද මේ කර්මය කියන එක තියෙන්නේ මැද නේද? ඔව්. තුන්වෙනියට. එතකොට එහෙනම් කර්මය හැදෙන්නේ තව හේතු දෙකක් නිසා නේ? ඔව්. ඒ කියන්නේ කර්ම බීජ වැතිරෙන්න ඕනේ. කර්ම බීජ වැතිරෙන්න නම් කෙලස් තියෙන්න ඕනේ. ආ එහෙනම් බලන්න. එහෙනම් කර්මයට ක්‍රියාත්මක වෙන්න ඕන මූල හේතුව තමයි කෙලස් කියන එක. ආ දැන් ඔබතුමීට ඔය ටික තේරුණා නේ. ඔන්න බලන්න. එතකොට එහෙනම් බලන්න. එහෙනම් ඔතන තියෙන න්‍යාම ධර්ම ටිකක් තමයි ඔතන ක්‍රියාත්මක වෙන්නේ. හරිනේ? එතකොට එහෙනම් අපි මේ ලෝකයේම කියලා කියන්නේ ඔන්න ඔය න්‍යාම ධර්ම පහේ කතන්දරේ. එතකොට ඕකම තව පැත්තකින් බුදු පියාණන් වහන්සේ පෙන්වනවා රූපකාණ්ඩ හතරක් අරගෙන. මේ ඔක්කොම කැටි කරලා ගන්නවා රූපකාණ්ඩ හතරකට. මේ රූපකාණ්ඩ හතරකින් පෙන්නනවා කර්මජ රූප කියලා ස්වභාවයක් පවතිනවා චිත්ත දුරූප කියලා ස්වභාවයක් පවතිනවා. ඊට පස්සේ ස්වභාවයක් ගැන කතා කරනවා උන්වහන්සේ. ඊට පස්සේ උතුජ කියලා උතුජ රූප කියලා ස්වභාවයක් ගැන කතා කරනවා. ආහාරජ රූප කියලා ස්වභාවයක් ගැන කතා කරනවා. අන්න රූප ගන්න හතරයි. මේකේ කර්මජ රූප කියලා ගත්තාම කර්මජ රූප උන්වහන්සේ පෙන්වනවා කර්මජ රූප 18ක්. කර්මජ රූප 18ක් ඔස්සේ කතා කරනවා. ඊට පස්සේ චිත්තද කියනකොට කර්මජ රූප රූප කාණ්ඩ 15ක් ඔස්සේ කතා කරනවා. ආයෙත් උතුජ කියනකොට කර්ම රූපකාණ්ඩ 13ක් ඔස්සේ ආහාරජ කියනකොට රූපකාණ්ඩ 12ක් ඔස්සේ. මම මේ ටික ටික ටිකට පොඩ්ඩක් කෙටි කරගෙන ඉන්නේ. හොඳේ. ඔය ටිකක් තමයි ඔය ටිකක් ආයි උන්වහන්සේ කඩලා පෙන්නනවා පරමාණු 21ක් ඇතුළට. හරිද? මොනවාද වෙන්නේ? ඒ කියන්නේ අර කර්මජ රූපකාණ්ඩේ රූප 18ම කියනවා පරමාණු 9ක් ඇතුළට. හරිද? ඊට පස්සේ මේ චිත්තද රූප කාණ්ඩේ ඒ රූප 15 ගේනවා මේ පරමාණු 6ක් ඇතුළට. 6ක් පරමාණු 6කින් පෙන්නනවා. ඊට පස්සේ උත්තුජ රූප කාණ්ඩය පෙන්වන කර්මාණු 4කින් ආහාරජ රූප කාණ්ඩය පෙන්වන පරමාණු දෙකකින් ඔක්කොම 9යි 6යි 15යි 19යි 21යි. පරමාණු 21ක චලනයක් තමයි එහෙනම් මේ තියෙන්නේ. ඔන්න දැන් ඔබතුමීට ඕනි ශක්තිය ගැන දැනගන්නනේ. ඔන්න දැන් මේ පැත්තට අපි එන්නේ. එහෙනම් බලන්න පරමාණුව. පරමාණු කියනකොට ඔබතුමීට මොනවද එන්නේ? ආ දැන් අපි විද්‍යාවෙනුත් අහලා තියෙනවා පරමාණු ගැන. නේද? ඒ හැම පරමාණුවකම න්‍යෂ්ටිය ගැන අහලා තියෙනවා. ඒ න්‍යෂ්ටියක තියෙන්නේ මොනවාද? නියුට්‍රෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන. නේද? අපි මේ ඒ අපි මේ සාමාන්‍ය විදිහට විදිහට අරගෙන බලමු. සාමාන්‍ය හැමෝටම තේරෙන තැනකින්. හරි? එතකොට බලන්න එහෙනම් ඒ ඒවැයි ඒවැයි ස්වභාවය මොකද? ඒ න්‍යෂ්ටි ස්වභාවය මොකද්ද? ඒ නීව්ට්‍රෝන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන වල ස්වභාවය මොකද්ද? මොනවාද ඒකේ ස්වභාවය? ඒ න්‍යෂ්ටි ස්වභාවය මොකද්ද? හැම මොහොතකම චලනයක තියෙන්නේ. බිනි බිනි. අන්න චලනයක තියෙන්නේ. චලනය කියන්නේ චලිතයක තියෙන්නේ. චලිතය කියලා කියන්නේ කම්පනයක තියෙන්නේ. ඔව් කම්පනය. ආ ඔන්න ඔන්න මේ ඔක්කොම වචන වලින් කියන්නේ එකම දෙයක් කියන්නේ. හ්ම්. කම්පනයක තියෙන්නේ. කම්පනයක කියලා කියන්නේ වෙනස් වෙන ස්වභාවයක තියෙන්නේ. ඔව්. ඔන්න තැන්ගෙන දන්න ගන්න වචනවලට වෙනස් වෙන ස්වභාවයක් ඒ කියන්නේ එහෙනම් අන්න විපරිණාම වෙන ස්වභාවයක තියෙන්නේ අන්‍ය ස්වභාවයකට පත් වෙන ස්වභාවයක තියෙන්නේ ආ ඔන්න දැන් තියෙනවා පොඩි කතන්දරයක් නේද එතකොට අර මං කිව්වනේ පරමාණු 9ක් ගැන කතා කරනවා කර්මජ රූප ඔස්සේ චිත්ත රූප ඔස්සේ 6ක් ගැන කතා කරනවා උත්තුජ ආහාරජ වල තව හතරකුයි දෙකකුයි ගැන කතා කරනවා. මේ හැම එකකම මේ හැම දැන් අපි මේ හැම එකකම මෙන්න මේ ටික තියෙනවා. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. මේ කිව්වේ මොනවාද? අවිනිභෝග රූප කලාපය. සුද්දාෂ්ටක. අන්න හරි. එහෙනම් මේ පරමාණු 21 ඇතුළෙම තියෙනවා හැම හැම පරමාණුකම සුද්දාස්තක තියෙනවා. එතකොට බලන්න සුද්දාස්තක කිව්වහම අවිනිබ්බෝග රූප කලාප. අවිනිබ්බෝග රූප කලාප කියන්නේ වෙන් කරන්න බෑ කියන එකයි. ඒ කියන්නේ පඨවි කියලා වෙන් කරන්න බෑ. ආපෝ කියලා වෙන් කරන්න බෑ. තේජෝ කියලා වෙන් කරන්න බෑ. ආයෝ කියලා වෙන් කරන්න බෑ. එතකොට මේ හතරින් නිෂ්පන්න වෙන උපාදාය රූප හතරක් තමයි වර්ණගන්ධ රස ඕජා කියලා කියන්නේ. ඔව්. හරිද? එතකොට මේ අට ඒකතුව තමයි සුද්දාස්ඨක කියලා කියන්නේ. එහෙනම් කුඩා බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ කුඩාම ඒකකයේ තමයි මේ විශ්වය සකස් වෙලා තියෙන්නේ මොකද සුද්දාස්ඨකවලින්. ආ දැන් ඔබතුමී දැක්කනේ පරමාණු ඇතුලේ සුද්දාස්ඨක කියන මේ හැම හැම හැම හැම පරමාණුකම සුද්දාස්ඨක තියෙන. එහෙනම් පරමාණු සකස් වෙලා තියෙන කුඩාම ඒකකයේ මොකද්ද? මේ විශ්වය. හැම තැනකම සකස් වෙලා තියෙන සුද්දාස්ඨක වලින්. සුද්දාස්ඨක එකතුවක්. එතකොට ඒ ඒ සුද්දාස්ඨක වලට තමයි එක එක තව එකතු වෙලා තියෙන තව රූප. හරිනේ? එතකොට ඒ රූප එකතු වීම තුල තමයි අපිට මෙන්න මේ එක එක විදිහට මේ ඒ කියන්නේ දශක පරමාණු නවක පරමාණු අෂ්ටක පරමාණු ද්වාදශක පරමාණු ඒකාදශක පරමාණු තේරසක පරමාණු කියලා පරමාණු සකස් වෙන්නේ අර පරමාණු 21 ඇතුලේ ඔන්න ඔය කියන ඒ කියන්නේ පරමාණු 8ක් එකතු වෙලා හැදිච්ච පරමාණු තියෙනවා. රූපකාණ්ඩ තියෙනවා. පරමාණුවක් තියෙනවා. පරමාණු නම් ඒ කියන්නේ රූපකාණ්ඩ 9ක් එකතු වෙලා හැදිච්ච පරමාණු 9 නෙමෙයි සමාවෙන්න. මේ පරමාණු ඒ කියන්නේ එක පරමාණුවක් තියෙනවා මේ රූපකාණ්ඩ 8 විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ওই අවිනිබ්බෝග රූප කලාපේ විතරයි තියෙන්නේ. සුද්දාස්තික විතරයි. තව එකක් ඒකට තව එකක් තව තව එක රූපකාණ්ඩයක් එකතු වෙලා 9කින් හැදිච්ච පරමාණු තියෙනවා. එතකොට මේ සුද්දාෂ්ටක වලට තව රූපකාණ්ඩ දෙකක් එකතු වෙලා පරමාණු 10කින් හැදිච්ච පරමාණු මේ රූපකලාප 10කින් හැදිච්ච පරමාණු කියනවා. හරිද? ඒ වගේ අර සුද්දාෂ්ටක වලට තව රූපකාණ්ඩ තුනක් එකතු වෙලා එතකොට 11යි. 11ක් හැදිච්ච පරමාණු තියෙනවා. ඒකාදශක පරමාණු. එතකොට ඒ වගේම වෙනත් අර සුද්දාෂ්ටක වලට තව වෙනත් රූප රූප හතරක් එකතු වෙලා 12ක් හැදිච්ච පරමාණු තියෙනවා. ද්වාදශක පරමාණු. ඊට පස්සේ තීරසක පරමාණු කියන්නේ 13ක් තියෙනවා. ඔය වගේ. එතකොට එහෙනම් මේවැය තියෙන හැම පරමාණුකම තියෙනවා එහෙනම් මේ සුද්දාෂ්ටක කලාපය. හරිනේ. එතකොට මේ අවිනිභෝග රූප කියනකොට වෙන් කරන්න බැරි නම් ඔබතුමියට පේනවා මේ වෙන් කරන්න බෑ කියනකොට මෙන්න මේක ඇතුලේ රහසක් තියෙනවා. මොකක්ද ඒ රහස? ඊට ඉස්සෙල්ලා මම මේ විශ්වයේ තියෙන මේ ලෝකයේ මේ ලෝකයේ පවතින ධම්ම නියාමයක් ගැන කියලා දෙන්නම්. ඊට පස්සේ තමයි මම ඔබට මේක කතා කරන්නේ. මේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වුණත් නොවුණත් මේ ලෝකයේ පවතින ධර්ම නියාමයක් තියෙනවා. ඒ තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ. අනිච්ච දුක්ඛ අනාත්ත කියන ඒක ධම්ම නියාමයක්. එතකොට බලන්න මේ අනිච්ච කියන ස්වභාවයේ මොකද්ද ලක්ෂණය? අනිච්ච කියන ස්වභාවය මොකද්ද ලක්ෂණය? විපරිණාමයටපත් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා නේද? මේ විනාශ වෙන ස්වභාවයක්, විනාශකාරී දෙයක් සිදු වෙන ස්වභාවයක්. එතකොට එහෙනම් ඔබට පේනවා අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියනකොටම එතන තියෙන්නේ මොකද්ද චලනයක්. ආන්න දැක්කද? දැක්කද? එතකොට එහෙනම් මේ මේ විශ්වය සකස් වෙලා තියෙන මේ රූපකාණ්ඩ හැම එකකම මෙන්න මේ ස්වභාවය පවතිනවා. මේ ස්වභාවය පැවතෙනවා. එතකොට ඔබ හොඳට බලන්න ආයිසරයක් එහෙනම් මේ අවිනිබ්බෝග රූප කලාප කියනකොට මේ අවිනිබ්බෝග රූප කලාපවල ඔබ අහලා ඇති සතර මහා ධාතුන්ගේ ස්වභාවය මොකද්ද? අන්‍ය ස්වභාවයකටපත් වෙන ස්වභාවයක් තියෙනවා. අන්‍ය ස්වභාවයකට පත් වෙන ස්වභාවයක්. එහෙනම් ඒ අන්‍ය ස්වභාවයකට පත් වෙනවා කියනකොට මෙතන මොකද? අනිත්‍ය ස්වභාවය. ආන්න ධම්ම නියාමයේ ඔබට පේනවා. හරි? අර ධම්ම නියාමයේ එතනට එනවා. එතකොට බලන්න. එහෙනම් යමක් එහෙනම් ඔන්න බලන්න එහෙනම් මේ විශ්වයේම පවතින හැම සුද්දාස්තකයේම සුද්දාස්තක වල ස්වභාවය මොකද්ද? හැම මොහොතකම අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා විපරිණාමයටපත් වෙනවා ධාතු නානත්වයකටපත් වෙනවා මේක තමයි ධර්මතාවය හරි අන්න ඒ නිසයි පටවි කියලා ස්වභාවයක් පනවන්නේ මේ පටවි කියලා අපිට එකක් පෙන්වන්න බෑ මේ පටවි කියලා එකක් පෙන්වන්න බැරි ඇයි ඒ පටවිය ඒ පටවි කියලා පෙන්වන ස්වභාවය තුල අන්න අර කිව්ව ආපෝ තේජෝ වායෝ මෙන්න මේ මෙන්න මේ භූත මේ මහ භූතත් අයිති වෙනවා. තියෙනවා. දැන් අපි ගමුකෝ අයිස් කැටයක්. අයිස් කැටයක් ගත්තාම මේ අයිස් කැටි අපි හිතමු ෆ්‍රිජ් එකෙන් ගත්තා. කෝප් එකට දැම්මා. DC එකට දැම්ම කියලා හිතන්නකෝ. දානකොට බලන්න අපි අල්ලලා බැලුවොත් අපිට දැනෙනවා තද ගතිය. අන්න හොද්දට පටවි ස්වභාවයක් අපිට දැනෙනවා. හැබැයි මේ දැනෙනකොටම අපිට දිය ගතියක් දැනෙන්නේ නැද්ද? අපිට තෙත ගතියක්. ඒකක් දැනෙනවා. අන්න ආපෝ පොඩි ආපෝ ස්වභාවයක් දැනෙනවා. අපිට සීතල ගතියක් දැනෙන්නේ නැද්ද? අන්න දැනෙනවා නේද? එහෙනම් තේජෝ ස්වභාවයක් අපිට දැනෙනවා. වායු ස්වභාවය ඒ වෙලාවේ අපිට එච්චර පේන්නේ නැහැ. වායු ස්වභාවය පේන්නේ නැහැ. දැන් ඔක ටිකක් වෙලා තියලා තිබ්බොත්. දැන් ඔන්න බලන්න පඨවි ස්වභාවය මූලිකවම හොඳටම දැනෙනවා තේජෝ ස්වභාවයත් මූලිකව හොඳටම දැනෙනවා තේජෝ කිව්වහම මේ රස්නේ රස්නේ කියන පැත්ත විතරක් නෙවෙයි සීතල කියන පැත්තත් අහු වෙන්නේ තේජෝ ස්වභාවයටම තමයි හරි එතකොට බලන්න එහෙනම් මේ තේජෝ ස්වභාවය තුල අපිට මේ එතන තේජෝ ස්වභාවයක් දැන් පවතිනවා එතකොට ඊට පස්සේ බලන්නකො දැන් අපෝ ස්වභාවය බොහොම සුළුවෙන් අපිට දැනෙන්නේ වායෝ ස්වභාවය අපිට දැනෙන්නේම නැති ස්වභාවයක් තියෙන්නේ අපි කොහොම ටිකක් කියලා තියෙනකොට බලන්න ෂණයක් ෂණයක් ෂණයක් ෂණයක් පාසා මේ අයිස් කැටේ මොකද වෙන්නේ ධාතු විපරිණාමයකටපත් වෙනවා ටික ටික දිය වෙනවා ඔන්න අයිස් කැටේ දිය වෙනවා කියන්නේ ඒ තිබිච්ච ධාතු ස්වභාවය සතර මහා ධාතුන්ගේ ස්වභාවය වෙනස් ස්වභාවයකටපත් වෙවිපත් වෙවිපත් වෙවි යනවා. අන්න විපරිණාමයටපත් වෙනවා. අන්න ධාතු නානත්වයකටපත් වෙනවා. අන්න අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. අන්න අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. අන්න අනිත්‍ය ධර්මතාවයක් එතන ක්‍රියාත්මක වෙනවා. හැම මොහොතකම වෙනස් වෙනස් වෙනස් වෙනස් ස්වභාවයකට. දැන් බලන්න ටිකක් කියලා යනකොට අපිට අයිස් කැටි ටිකක් දිය වෙලා ආපෝ ස්වභාවය දැන් වැටියෙන් දැනෙන්න ගන්නවා. ඉස්සල් අපිට ආපෝ ස්වභාවය දැනුනේ බොහොම චුට්ටයි. දැන් මේ ඇඟිල්ල දානකොටම දැනීමක් එනවනේ මේකට. ඒ දැනීම කියන්නේම පටවි ස්වභාවය. පටවි ස්වභාවය. එහෙනම් එතන පටවි ස්වභාවයක් තියෙනවා. හැබැයි ඉස්සල්ල තරම් තදට නෑ. ආනවල ඉස්සල්ල තරම් ඒ විදිහට නෙමෙයි දැන් වෙනත් විදිහකට හැබැයි පටවි ස්වභාවය දැනෙනවා. හැබැයි දැන් මේක දැන් මේකේ තේජෝ ස්වභාවය හොඳටම දැනෙනවා. ඉස්සල්ල තරම් හීතල නෑ. ඊට අඩු හීතලක් තියෙන. උෂ්ණය වැඩි වෙලා. ඊට පස්සේ මේක හොල්ලන්න පුළුවන්. පැතිරවන්න පුළුවන්. විසිරවන්න පුළුවන්. ආන්න වායු ස්වභාවය දැන් පේන්න ගන්න. තව ටිකක් වෙලා ඔහොම තියෙනවා. තව ටිකක් වෙලා තියෙනකොට දැන් මොකද වෙන්නේ? අපිට අර අයිස් කැටි කියලා එකක් දකින්නම නැති වෙලා යනවා. දැන් මොකද උනේ? අයිස් කැටි කියන එක නැති වෙලාම ගිහිල්ලා දැන් හම්බ වෙලා තියෙන වතුර කියන තැන විතරයි. අන්න දැන් ආපු ස්වභාවය හොඳටම තේරෙනවා ගලන වැగిරෙන ස්වභාවයක් මේකේ දැනෙනවා අපිට ඊට පස්සේ ඒකට ඇඟිල්ල දානකොට පොඩි පටවි ස්වභාවයක් දැනෙනවා දැනෙනවනේ වතුරට ඇඟිල්ල දානකොට ඇයි දැනීම තමයි පටවි ස්වභාවය එතන ඊට පස්සේ දැන් මේක තේජෝ ස්වභාවය හොඳටම දැන අර සිසල සිවිච්ච සීතල වෙනුවට දැන් ඊට වැඩි උෂ්ණ ස්වභාවයක් තියෙන්නේ මේක හොඳට හොල්ලන්න පුළුවන් මේක විසිරෙන පැතිරෙන ස්වභාවයකට පත් වෙලා තියෙනවා. ආන්න බලන්න එතකොට වායු ස්වභාවයක් දැන් මෙතන තියෙනවා. දැන් බලන්න ඔතන. දැන් ඔන්න බලන්න. දැන් බලන්න වතුර කියන තැනත් පටවියාපෝ තේජෝ වායෝ කියන හතරම තියෙනවා. ඒ වගේම අයිස් කියන තැනත් පටවියාපෝ තේජෝ වායෝ කියන හතර ආකාරයෙන් තියෙනවා. දැන් බලන්න අයිස් කැටේ ගත්ත ඉඩ මේ අවකාශය තුල අයිස් කැටේ ගත්ත ඉඩයි මේක වතුර වුණාට පස්සේ ඒ වාජනයේ තියෙන්නේ කොයි හැඩයක්ද? අන්නේ හැඩයට මේ වතුර ටික පිහිටනවානේ. අන්න බලන්න හැඩයත් වෙනස් වුණා. ඒ කියන්නේ අවකාශයේ ගන්න ඊට වෙනස් වුණා. අන්න ආකාශ ධාතුවත් උතන තියෙනවා. දැන් ඔබ දකින්න ආකාශ ධාතුවත් මේ අයිස් කැටි මුලින්ම ගත්ත තැනදී විච ආකාශ ධාතුව නෙමෙයි ටිකක් කියලා යනකොට ඒක දිය වෙනකොට. ආකාශ ධාතුවත් වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි කියා. හොඳට බලන්න. එතකොට මේ දැන් මේ වතුර ටික උනාට පස්සේ බලන්න සම්පූර්ණයෙන්ම වෙනමම වෙනමම රූපයක් දැන් තියෙන්නේ මේ අවකාශී ගත්ත ඉඩ සම්පූර්ණයෙන්ම වෙනස්. අන්න ආකාශ ධාතුවත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එහෙනම් ඒ ධාතු පහෙම ස්වභාවය මොකද්ද? අන්න අර කිව්ව විපරිණාමයටපත් වෙන ස්වභාවය. අන්‍ය ස්වභාවයකටපත් වෙන ස්වභාවය. දැන් අනිත් පැත්තක් ගමු. අයිස් කැටි ඉඳලා අපි හිතමු ඔබ ඕක දිගටම බලන් හිටියා. ඔය වැඩි සිද්ධිය ඉවර වෙනකම්ම ඔබ බලන් හිටියා එක දිගට. භාවනාවක් වගේ ඔබ ඔක බලන් හිටියා. බලන් ඉන්නකොට ඔබ අයිස් කැටේ ඉඳලා බලන්න මේ සංසිද්ධිය ටිකක් ටිකක් යනකොට ටිකක් දී වෙනවා ඔබට දැන් පේනවා. ඊට පස්සේ ඊට වැඩි ඊට වැඩි. දැන් බලන්න ඕක දකින්නේ මොකෙන්ද? දැන් ඕක දිය වෙනවා කියලා ඔබ දැනගන්නේ මොකෙන්ද? මේක වෙනස් වෙවි වෙනස් වෙවි මේ යනවා කියලා දැනගන්නේ මොකෙන්ද දැන් ඔබ? මොකෙන්ද දැනගන්නේ? කො අපේ අර නෝනා ඒ නෝනා ආවනම් හොඳයි කොහොමද අපි දැනගන්නේ වෙනස් වෙවි වෙනස් වෙවි දැන් මේ යනවා කියලා දැනගන්න කවුද කියන්නේ ඇහෙද කියන්නේ අන්න හරි හිත එහෙනම් බලන්න අයිස් කැටි දිය වෙලා යන බව අපි දැනගන්නේ විඤ්ඤාණ ධාතුවේ අන්න විඤ්ඤාණ ධාතුවත් ආවා. එතකොට බලන්න පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ. මෙන්න બોලේ මෙතන ධාතු හයම තිබිලා තියෙනවා. ඔය සංසිද්ධිය විඥාන ධාතුව නොවුනනම් කාටවත් හම්බ වෙනවද? කාටවත් හම්බ වෙන්නේ නැහැ. හරිද? මෙතන විඥාන ධාතුවක් ආපු තැන අන්න මේක දිය වෙලා යන මේ ස්වභාවය දකින්නවා. ඇත්තටම දැන් මේ විඥාන ධාතුව කියන තැනදී අයිස් කැටයක් දිය වෙලා යන එකද වෙන්නේ? හිත වෙනස් වෙනවද එතන එතන එතන? මොකද්ද වෙන්නේ? කවුරු හරි එකතු වෙනවා. අපේ මංගලිනෝ නම් එනවා නම් හොඳයි. එතුමිය හරි. හිත තමයි වෙනස් වෙන්නේ. මෙච්චරලා මියුට් වෙලා තිබිලා තියෙන මම දැනේ දැකේ. සෝරි. ඒක තමයි. එතකොට බලන්න එහෙනම් මට හරි පැහැදිලි. මට හරි පැහැදිලි. හොඳයි. එතකොට බලන්න එහෙනම් ධාතු හයක විපරිණාමයන් නේද තියෙන්නේ? ඕ සාදු සාදු හොඳට තේරුණා. ධාතු හයක අනිත්‍ය ධර්මතාවයක් නේද ක්‍රියාත්මක වෙන්නේ? ආ දැන් ඔබතුමිය දැක්කද? ඔන්න ඔතන. දැන් ඔබ බලන්න ඔබේ ගෙදර ගෑස් තියෙනවනේ. ඔව්. ඔබ උයනවනේ ගෑස් වලින්. ඔව්. කොහොමද ගෑස් වලින් ඉවෙන්නේ? හා දැන් ඔන්න ඔන්න දැන් ඔන්න අපි මේ සර දැන් ඔන්න ඔය ඔබතුමිය අහුවනේ ශක්තිය නැහැ ශක්ති ගලණයක් ඔව්. කියලා ආ ඔව් දැන් ඔබ දැක්කා නේද මේ මුළු විශ්වයම කියන්නේ ওই ධාතු හය ඔව් මේ මුළු විශ්වයේම කතන්දරේ කියලා කියන්නේ ඔන්න ওই ධාතු හයේ කතන්දරේ ධාතු හයක විපරිණාමයක් නේද මේ ලෝකයේ කියලා හම්බ වෙන්නේ ඔව් ආ. ඔව් ඒ කියන්නේ මම තව පැත්තකින් ගත්තොත් අන්න අර කිව්ව කර්මජ රූප කියන ස්වභාවයේ පරමාණු නමයක චලනයක්. ඇයි හැම එකකම තියෙනව නේද සුද්දාෂ්ටකයේ එතන? ඔව්. අන්න බලන්න එහෙනම් කර්මජෝ නිපද වෙන ශක්තියක් නේද එතන තියෙන්නේ. කර්මජෝ නිපද වෙන ශක්තියක්. ඔව්. ඇයි පරමාණු අන්න බලන්න අපි ආ ශක්තිය නිපද වෙන ගැන කතා කරේ නෑනේ තාම. හොඳයි. දැන් මෙහෙම බලන්නකෝ. ඔබ අහලා තියෙනවද න්‍යෂ්ටික න්‍යෂ්ටික ශක්තිය ගැන? තොට දැන් න්‍යස්ටික න්‍යස්ටික ශක්තියෙන් අපිට පුළුවන් මොනවද අපි විදුලි බලය නිෂ්පාදනය කරනවා නේද එතකොට අවියායුධ නිෂ්පාදනය මේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් කොහොමද ඒක කරන්නේ ඒ කොහොමද කරන්නේ හරි එච්චර ගැඹුරු වැඩි නම් <laughs> ඒ කියන්නේ ඒ හැම පරමාණුකම න්‍යෂ්ටිය බිඳෙන්න බිඳෙන තැන තමයි ශක්තිය නිපද වෙන්නේ එහෙනම් බලන්න දැන් මේ බාහිරය ගැන කතා කරපු උත්තුජ රූප ගැන කතා කරපු මෙන්න මේ උත්තුජ රූප කියන ස්වභාවයේ මෙන්න භෞතිකයේ ශක්තිය නිපද වෙන්නේ කොහොමද හැම මොහොතකම මෙන්න මේ පාලචාලනීය වෙනවා කියලා කියන්නේ මොකද්ද අර න්‍යෂ්ටි කැඩෙනවා නේද එතන එතන ආ ඒ න්‍යෂ්ටි කැඩෙනකොට එහෙනම් මොනවද නිපද වෙන්නේ ශක්තියක් නේද ශක්තිය ආ එහෙනම් මේ හැම තැනම තියෙන ශක්ති ගලණයක් නේද හැම මොහොතකම ඕ හරිට දැන් තේරෙන මේ කය හැදෙන්නේ ආහා ඕජා ශක්තියෙන් ආහාරජ ශක්තිය බවට පත් වෙලා මෙන්න බලන්න මේ ආහාරජ රූපයක් හැදෙනවා කොහොමද හැදුනේ පොඩි අර ශුක්‍රාණුවයි ඩිම්බියත් හැදුනේ ඔහු විදියට නේද ඒ දෙක එකතු වෙලා යුක්තාණුවක් හැදිලා එතන ඉඳලා ඕක හැදිලා වෙත් ওই විදිහටම නේද පොඩි ළමයෙක් හැටියට ආ අන්න බලන්න ඔය ඔය එකමයි වෙන්නේ. දැන් ඉපදුනාට පස්සෙත් මව්පියන් පස්සෙත් ওই ටිකම නේද වෙන්නේ. ඔව් ඔව් ශක්තිය. මම තව උදාහරණයක් කියන්න. දැන් ඔබතුමිය සෙරප්පු දෙකක් දාලා ඇවිදිනවනේ. ඔව්. ටික කාලයක් ඇවිදිනකොට සෙරප්පු දෙකට මොකද වෙන්නේ? ගෙවෙනවා. ගෙවෙනවනේ. ඒ කියන්නේ අන්න බලන්න. ඒ කියන්නේ පොළොවත් එක්ක මේ සෙරප්පුව ගෑවෙනකොට මොකද වෙන්නේ? අන්න අන්න අරකේ හානියක් වෙනවනේ. අන්න බලන්න. දැන් අපි ලී කෑලි දෙකක් එකට එකට ඇතුළු වුත් මොකද වෙන්නේ? ඒත් ඔය වගේ ගින්දරත් ශක්තියක් නිපදු වුණා ගින්දර කියලා. තාප ශක්තිය නිපදු වුණා. අන්න බලන්න මේ දෙක අතුල්ලනකොට දැන් මොකද වෙන්නේ? අර තිබිච්ච පට අර කියන අර අර තියෙන මේ ධාතු ස්වභාවය වෙනස් වෙනවා. වෙනස් වෙනකොට මොකද වෙන්නේ? උෂ්ණය ඉහළ යනවා. තේජෝ ධාතුව වැඩි වෙන්න ගන්නවා. තේජෝ ධාතුව වැඩි වෙන්න ගන්නකොට අන්න බලන්න දැන් සතර මහා ධාතු වෙනස් වෙනවා. විපරිත නේද? අන්‍ය ස්වභාවයෙන් අන්‍ය ස්වභාවයකට පත් වෙලා යනවා. අන්න එක මොහොතක මේක ගිනි මේ දෙක ඇවිලෙන්න පුළුවන් උෂ්ණත්වයට එනවා. දැන් ශක්තියක් නෙවෙයිද නිරෝධනේ ඔය හැමතැනකම ශක්තිය. ආ දැන් තේරුණාද? ඔන්න බලන්න. එහෙනම් ගෑස් ලිෆෙත් උකම නේද වෙන්නේ? ගෑස් අණු බිඳින ගෑස් කියලා කියන්නේ අණු ගොඩක එකතුවක්. ඔක්සිජන් කියන්නේ අණු ගොඩක එකතුවක්. අණු කෝටි ගානක එකතුවක්. තේරුණාද? එතකොට බලන්න මේ අණු බිඳිනකොට නේද ශක්තිය නිපද වෙන්නේ. ආ ඒ අණු එතන එතන මේ අපි හිතමු දැන් මේ දහණයට ලක් වෙනවා කියලා. ද ගින්දර ආවේ හැටි දැන් ගෑස් වලට තියෙනවා ගිනි ගන්න පුළුවන් හැකියාව. හැකියාව. ආන්න හරි. එතකොට මේ ගිනි ගන්න පුළුවන් හැකියාවට අපි ඒක දන් කරපු හැටි අනිත් හේතු දීපු හැටි දැන් මොකද වෙන්නේ? අර ගෑස් අංශු ටික බිදි බිදි බිදි බිදි යනව නේද? ඒ බිඳි බිඳි යනකොට නේද අර උස්නේ හම්බ වෙන්නේ රත් වෙන්න. රත් වෙන්න. ආ ඔබද මේ දැන් දැක්කද වෙන සිද්ධිය? සාදු සාදු හොඳට පැහැදිලිවා. හැබැයි ඒකට මේ වාතයේ තියෙන ඔක්සිජන් උත් උන වෙනවා. ඔව්. ඒතකොට බලන්න ඔක්සිජන් අංශුත් බිඳි බිඳි යනවා නේද එතන එතන. ඔව්. එහෙනම් බලන්න වායුව චක්‍රීයකරණයක් නේද එතන වෙන්නේ. ඔබතුමීට තේරෙනවද? එහෙල බලන්න මේ සතර මහා ධාතුන්ගේ චක්‍රීයකරණයක් නේද ඔය හැම තැනකම දැන් සිටින්නේ. ඒ හැම තැනකම මොකද වෙන්නේ? ශක්තියක් නේද නිපද වෙන්නේ? ඔව් ඔව්. දැන් වාහනයක් කොහොමද යන්නේ? තෙල් දැම්මට යනවද? තෙල් විතරක් ගහලා තියෙන වාහනේ. දැන් යනවද වාහනේ? යන්නේ නැහෙනි. මේක අපි මේ යන්ත්‍රයක් හදලා තියෙනවා මේ යන්ත්‍රය ඇතුලේ මේ පිස්ටන් එකක් උඩ පල්ලෙහා යනවා නේද? ඒකට දාලා තියෙනවා මේ ගිනි පුළිංගුවක් ඇති වෙන්න පුළුවන් අවස්ථාවක්. ශක්තියක්. ආ ඒකයි මේ වාතයෙන් ඇදලා ගන්න ඔක්සිජන් එනවා මේක ඇතුළට. මේ ටික ආවට පස්සේ මේ හේතු ටික එකතු වෙනකොට මොකද වෙන්නේ අන්නර පීඩනයක පීඩනයකට ලක් වෙනකොට ඒ පීඩනය ඇතුලේදී අන්න අරකේ අන්න අරක ගිනි ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒකේ ඒ කියන්නේ අපි ඔකට කියනවා ෆ්ලෑෂ් පොයින්ට් එක කියලා හරිද? අන්න එතනට ආවේ ඉතින් මේක ගිනි ගන්නවා. ඒක ගිනි ගන්න පුළුවන් උෂ්ණත්වයට ආවේ ඉතින් ගිනි ගන්නවා. අන්න ගිනි ගන්නකොට දැන් මොකද වෙන්නේ? දැන් වාහනේ යන්නේ මොකක් නිසාද? අන්න අර නිපද වෙන ශක්තිය නිසා. මේ දහණය තුල ශක්තියක් නිපද වෙන්නේ. මේ කයේ සිද්ධ වෙන්නේ හැමතිස්සෙම ওই දහණය නෙමෙයිද? ඔව්. මේ ගන්න ආහාර ටික මොකද ගන්න ආහාර ටිකට මොකද වෙන්නේ අපි? ඔය ටිකම නේද සිද්ධ වෙන්නේ ආස්වාස කරනකොට ආස්වාස වාතයත් එක්ක ඔක්සිජන් එනවා. එතකොට ඒක පෙනහැල්ලට ගිහිල්ලා රුධිරයත් එක්ක එකතු වෙනවා. මේ එකතු වෙනකොට මේ රුධිරයට එකතු වෙලා තියෙනවා අපි ගත්ත ආහාරය දිරවල අන්නේ දිරූපු එකෙන් ආපු ඕජා ස්වභාවය. ඒ කියන්නේ ආහාරයේ තියෙන සූක්ෂකම කොටස කොහෙද එකතු වෙන්නේ? රුධිරයට. මේකට මොකද තියෙන හැකියාව? මෙන්න මේ ආහාරයෙන් ගත්ත කොටසට මොකද දෙන හැකියාව? මේකට පුළුවන් පිච්චෙන්න. ඔක්සිජන් වලට පුළුවන් පුච්චන්න. පුච්චන්න. <laughs> ආ පිච්චෙන එකකුයි පුච්චෙන එකකුයි හමු වුණාම මොකද වෙන්නේ? අන්න දහනයක් වෙනවා. අපි ඕකට කියනවා විද්‍යාවේ ග්ලූකෝස් ඔක්සිජන් එක්ක දහනයක් සිද්ධ වෙනවා. කොතනට යනකන්ද? හෘදේ වස්තුවට යනකන්. ආ මේ පීඩණය තුල අන්න ඒ නිසා අපිට ආස්වාසිය තුල රස් මේ කය රත් වෙනවා. ප්‍රාශ්වාසය තුළ කය සීතල වෙනවා. දැන් මල මලවිනියක් අරගත්තාම බලන්න මලවිනියක ස්වභාවය මොකද්ද? දැන් මැරිච්ච කෙනෙක් කියලා හිතන්නකෝ. ඔව්. ඉපදි දැන් දැන් ඒ කියන්නේ පණ තියෙන කෙනෙකුයි මැරිච්ච කෙනෙකුයි එකට තියලා තියෙනවා. ඔව්. තියලා දෙන්නම ඔහොම තියලා තිබුණොත් එක ළඟ ටිකක් කියලා යනකොට මැරිච්ච කෙනාගේ ශාරීරික මොකද්ද ස්වභාවය? කයේ ස්වභාවය. මොකද වෙන්නේ? සීතලයි ඝන වෙලා සීතල. හරි. සීතල විවි සීතල විවි සීතල විවි ඝන ස්වභාවය. ඒ කියන්නේ මේවා ඔක්කොම ඇකිලෙනවා නේද? එතකොට අර පණ තියෙන කෙනා ඔව් එයාගේ රස්නේ හින්දා එසල වෙනවා එසල වෙනවා එයාගේ එයාගේ රස්නේ ස්වභාවය ඇති වෙන්නේ එයාට ආස්වාස ප්‍රසවාසී වෙනවා මලමිණියට ආස්වාස ප්‍රසවාසී වෙන්නේ නෑ ඔව් බලන්න ඒකට ආස්වාස ප්‍රසවාසී වෙන්නේ නෑ මේ දහණිය සිද්ධ වෙන්නේ එතකොට මේ ඇඟ රත් වෙන්නේ අන්න අන්න දැන් ඔබතුමීට තේරුණා නේද එතන එහෙනම් එහෙනම් මේ කයේ ක්‍රියාවලිය කියන්නේ ඔය මව් කුස ඇතුලේ හැදෙන යුක්තාණුව ශුක්‍රාණුවත් ওই විදිහට හැදෙන්නේ යුක් එතකොට ඩිම්බයත් ඔහොම හැදෙන්නේ යුක්තාණුවත් ඔව්. හැදෙන්නේ ඔහොමයි ওই දෙක එකතු ඔව්. වෙලා ඔව්. එතන ඉඳලා අම්මා ගන්න ආහාරය අම්මාගේ මේ ඇතුළට ගිහිල්ලා ඒ ඇතුලේ වෙන සංසිද්ධිය තුල ඒ අවශ්‍ය කරන ශක්තිය නිපද වෙනවා ඔව්. එතකොට බලන්න අන්න අතන්දී අර මං කිව්වේ අර දහණය තුල මොකද්ද වෙන්නේ? ශක්තිය නිපද වෙනවා, ශක්තිය. උෂ්ණය නිපද වෙනවා. ආන්න බලන්න. අන්න ඒ ඒව ඒ ටිකත් එක්ක මේ ගත්ත පෝෂ පෝෂ දේවල් එක්ක මේ කය දිය හරහා මේ මේ රුධිරය ගමන් කරනවනේ හැම තැනකටම නාල අනුනාල ඔස්සේ හැම තැනකම දුවනවා මේක. ඒ දුවනකොට අන්න මේ කය හැදෙන, කය මැරෙන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එහෙම හැම ආස්වාසයකදීම මේ කය රත් වෙනවා. හැම ප්‍රාස්වාසයකදී මේ කය සිසිල් වෙනවා. සිසිල් වෙනවා. එහෙනම් බලන්න අන්න බලන්න මේ අතරේ නේද මේ කය හැදෙන්නේ මැරෙන්නේ. ඔව් ඔව්. එහෙනම් කය හැදෙන කය මැරෙන ක්‍රියාවලිය නේද ආස්වාස ප්‍රස්වාසය කියන්නේ. ඔව්. ඔව්. හැදෙන ප්‍රමාණය වැඩි වුණාම වර්ධනයක්. හැදෙන ප්‍රමාණය අඩු වුණාම අන්න වර්ධනය අඩු වෙච්ච ප්‍රමාණයක්. ඕක විදිහට දැන් තේරෙනවද මේ සිද්ධිය? ඔව්. ඔක හැදෙන්නේ ඒක. එහෙනම් ඔය ඔක්කොම හැම තැනකම තියෙන බා. ඔන්න ආහාරජ ආහාරජෝ මේ ශක්තිය දැන් මේ උතුජු රූප හරහා නිපදෙන්නේ නැහැ. ආ දැන් කොහොමද මෙහෙට තේරෙන්නේ? මම මේ සරලම විදියට කිව්වේ අපි මේ වැඩි ගැඹුරට යන්නේ නැතුව. එතකොට එහෙනම් බලන්න එහෙනම් මේ භෞතිකය කියන තැන ශක්තිය නිපදිනවද න්‍යෂ්ටිය ඛණ්ඩණය වෙනකොට න්‍යෂ්ටිය කැඩෙනකොට එහෙනම් අන්න එකට මොකද කිය අනිත්‍ය නේද ඔව් ආ දැන් ඔතන එතන තේරුම් එහෙනම් මේ එහෙනම් එහෙනම් මේ ලෝකය කියලා කියන හැම තැනකම මේ උත්තුජ කියන ස්වභාවය තියෙන්නේ මොකද ශක්ති ගලණයක් නේද ඔව් දැන් පැහැදිලි එහෙනම් චිත්තද කියන තැන. ඔන්න දැන් අපි එනවා කර්මජ චිත්තද කියන තැනට. දවල් බාහිරය ගැන කතා කරේ. හරිද? ඔන්න බලන්න කර්මජ චිත්තද කියන තැනට එනකොට දැන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. කර්මජ චිත්තද කියන තැනත් කර්මජව පවතින සුද්ධාෂ්ටක තියෙනවා. චිත්තද කියනකොටත් චිත්තදව පවතින සුද්ධාෂ්ටක තියෙනවා. හැබැයි ගොඩාක් දෙනෙක් මේක දන්නේ නැහැ. විද්‍යාවට කවදාකවත් හම්බු නොවෙච්ච රහසක් තමයි ওই තියෙන්නේ. ওই රහස එලිකරේ කවුද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ. කිසිම විද්‍යාවකට මෙතෙක් අවබෝධ කරගන්නත් බැරි අවබෝධ නොවුණු තැන තමයි ওই තියෙන්නේ. ඒක තමයි ක්වොන්ටම් ක්වොන්ටම් යාන්ත්‍රික ක්වොන්ටම් භෞතික යාන්ත්‍රික විද්‍යාව ගිහිලා හිර උනේ. අවසානයේට තේරුණා. ඒ කියන්නේ ඔය ස්වභාවය දකින්න බෑ. මේ ලෝකෝත්තර ධර්ම දන්නේ නැතුව. ඔව්. එහෙනම් බලන්න ඒගොල්ලන්ට අහුනේ මොකද්ද? ඒගොල්ලන්ට අහුනේ මේ උත්තුජ කියන ස්වභාවයේ මෙන්න මේ ඔන්න ඔය මම දැන් කිව්ව ශක්ති ශක්ති ගලණේ තමයි අහුනේ. හරිද? ඒගොල්ලන් ඕකෙන් උපරිම දැන් වැඩ කරගෙන යනවා. හරිනේ න්‍යෂ්ටික බෝම්බ හිටන් හදනවනේ න්‍යෂ්ටිකෝ විද්‍යුතය සප්ලයි කරනවනේ අපි මේ යන්න පුළුවන් ගැඹුරුම තැන් වලට ගිහිල්ලා ඒගොල්ලෝ එතකොට බලන්න එතකොට ඒගොල්ලන්ට අහු නොවෙච්ච වෙච්ච මොකද්ද? ඔන්න ඒ කිව්ව එහෙනම් ඒගොල්ලෝ දැක්කේ සුද්දාස්තක තියෙන්නේ භෞතිකව පමණයි කියලා. පරමාණු පවතින්නේ. ඔව්. එහෙනම් මේ සුද්දාස්තක ස්වභාවය ඒ කියන්නේ මේ සතර මහා භූත එහෙම නැත්නම් මේ මේ පරමාණු ස්වභාවයන් පවතින්නේ භෞතිකව පමණයි කියලා තමයි ඒගොල්ලන්ට අහුනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැක්කේ ඒගොල්ලන්ට හම්බුනේ පදාර්ථයේ මුල් වෙලා ගොඩ නැගෙන ශක්තිය විතරයි. එතකොට චිත්තයේ මුල් වෙලා ගොඩ නැගෙන ශක්තිය, කර්මයේ මුල් වෙලා ගොඩ නැගෙන ශක්තිය ආ මේ ලෝකේ ඒගොල්ලන්ට කවදාකවත් හම්බුන්නේ අන්න බලන්න. එහෙනම් ලෝකයා හිතන් හිටියා මේ සතර මහා භූත එහෙම නැත්නම් මේ සුද්දාෂ්ටක පවතින්නේ භෞතිකව පමණයි කියලා. බුදු පියාණන් වහන්සේ තමයි පෙන්වන්නේ අභෞතිකවත් මේක පවතිනවා. එහෙනම් බලන්න භෞතිකව පවතින එක ස්වභාවයක් තමයි කර්මජ සුද්දාෂ්ටක. කාටවත් දකින්න පුළුවන්ද මේ ලෝකේ? බැහැ. කිසි කෙනෙක් කවුද දැක්කේ? බුදුහාමුදුරුවෝ. බුදු පියාණන් වහන්සේ බුත් සම්මා සම්බුද්ධ ඥානීයට පමණක් ගෝචර වෙන දෙයක්. එන අපි සාදුකාරයක් දෙමු දේ උන්වහන්සේ නේද අපි සරණ ගිහින් තියෙන්නේ. සාදු සාදු සාදු. එහෙනම් බලන්න අන්න මේ විශ්වය ගැන සම්පූර්ණයෙන්ම අවබෝධ කරපු උතුමන් වහන්සේ තමයි අපි සරණ ගිහිල්ලා තියෙන්නේ. තේරුණා. ශාස්ත්‍රුන් වහන්සේ. ආන්න ඒ ශාස්ත්‍රුන් වහන්සේ තමයි අපි සරණ ගිහිල්ලා තියෙන්නේ. හරි ආ එහෙනම් අපිට කොහෙවත් හිර වෙන්න හේතු නැහැනේ. උන්වහන්සේ හරියට ඔක්කොම කියලා තියෙනවානේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ උන්වහන්සේද ත්‍රිපිටකයේද ධර්මයේද මේ ධර්මයේ දේශනා කරන අයද අපේ වැරද්දක්ද තියෙන්නේ? අපේ වැරද්ද. තම තමන්ගේ. ඒ අඩුපාඩුවක් නේද තියෙන්නේ? ඔව්. එහෙනම් මෙච්චර කල් අපි ඇඟිලි දික් කරේ අර මේ අමාරුවෙන් හරි මේක දේශනා කරන කල්යාණ මිත්‍රයන්න් වහන්සේලාට නේද අපි ඇඟිලි දික් කරේ. ඔව්. උනාසේලා හරියට මේක දේශනා කරන්න නැහැ කියලා. හැබැයි වැරද්ද තියලා තියෙන්නේ එහෙද මෙහෙද? ඉංග්‍රීසි වැරද්ද තිබෙනවා. ආ අපේ පැත්තේ තමයි වැරද්ද තිබිලා තියෙන්නේ නේද? එහෙනම් හැමෝටම ආරාධනා කරනවා අන්නේ වැරද්ද හදාගන්න. මහත්තය අර එතන චිත්තද එතන කොහොමද මේක සකස් වෙන්නේ? මම දැන් එන්න හදන්නේ එතනද. එතනත් බලන්න අභෞතික කර්මජ හරි කර්මජවත් මම කියවනේ කර්මජවත් කර්මජ රූප 18 කියන තැනත් එතන තියෙන කර්මජව හටගන්න සුද්දාස්තික ස්වභාවය. ඒ කර්මජ ස්වභාවයට අනුව හටගන්න සුද්දාස්තික පවතිනවා. හරිද? චිත්තදවත් චිත්තද ස්වභාවයට අනුරූපව හටගන්න සුද්දාස්තික පවතිනවා. මම දැන් ඔබතුමියට දැන් කර්මජ පැත්ත මට ඔබතුමියට පෙන්වන්න බෑ. මොකද ඒ ඥානය මට නෑ. ඒක තියෙන්නේ බුදු පියාණන් වහන්සේට විතරයි. හරිද? මට ඒක පෙන්වන්න බෑ බුදු පියාණන්. හැබැයි මට බුදු පියාණන් පුළුවන් චිත්ත දෙක පෙන්වන්න. ඔව් ඔව් හරි හොඳයි එහෙනම් මම තව චුට්ටක් උතන විග්‍රහ කරලා ඒක පෙන්නන්න හොඳයි ඔන්න බලන්න එහෙනම් මේ කර්මජීව හටගන්න සුද්දාස්තික ස්වභාවයක් තියෙන අභෞතික සුද්දාස්තික අභෞතිකව පවතින සුද්දාස්තික තියෙනවා එහෙනම් බලන්න මේ අභෞතිකව පවතින සුද්දාෂ්ටක නිසා තමයි කර්මජ ශක්තියක් නිෂ්පාදනය වෙන්නේ නිපද වෙන්නේ කර්ම ශක්තිය කියලා නිෂ්පා නිපද වෙන්නේ ඔන්න ඔතනින් දැන් ඔබතුමීට තේරුණා අන්න කර්ම ශක්තිය ඒක නිපද වෙන්නේ පදාර්ථය මුල් කරගෙන නෙමෙයි. ඒක නිපද වෙන්නේ කොහොමද? ඒක අංශු දැන් පදාර්ථය මුල් කරගෙන ඉන්නේ අංශු ස්වභාවයක්. එතකොට දැන් මේ චිත් මේ කර්මයච නිෂ්පාදනය වෙන එක අංශු ස්වභාවයක් නෙමෙයි. ඒක එන්නේ කොහොමද? තරංග ස්වභාවයක්. ඒක තරංගාකාරයට තමයි මේ ශක්තිය නිෂ්පාදනය වෙන්නේ. එතකොට දැන් මේ චිත්තදව චිත්තදව නිෂ්පාදනය වෙන්නේ මේ චිත්තද සුද්දාස් චිත්තද චිත්තද ස්වභාවයට අනුව හටගත්තු සුද්දාස්තික චලනය හරහා තමයි චිත්තදව ශක්තිය නිෂ්පාදනය වෙන්නේ. එතකොට බලන්න ඒකත් අංශ ස්වභාවයක් නෙමෙයි ඒකත් මොකද තියෙන්නේ තරංග ස්වභාවයක්. තරංග. ඔව්. තරංග ස්වභාවය. මෙතෙන්ට වෙනකන් ඔබතුමියට පැහැදිලිද නැද්ද? ඒ තුරු ටිකට යන්න. පැහැදිලි පැහැදිලි මට. පුළුවන් මට. ඒ තුරු ටිකට යන්න පුළුවන්. ඒ ටික හොඳට ක්ලියර් වුණා. ක්ලියර් වුණා. හරි. එහෙනම් ඔන්න බලන්න පදාර්ථය. විද්‍යාවේ පදාර්ථයේ හැටියට අපිට පෙන්වන්නේ කොටස් තුනයි. ඝන ද්‍රව වායු. ඔව්. හරිනේ? ඝන ද්‍රව වායු. ওই තුනෙන් තමයි මේ පදාර්ථය නිර්මාණය වෙන්නේ කියලා. පදාර්ථයේ කොටස් තුනයි. ඔච්චරයි. බුදුවිහාරණාංශයේ පෙන්නනවා ඔය තුන තින්නේ තව එකක් ඇතුළේ කියලා. <laughs> හරිද? අන්න බලන්න වැඩි. ඔය තුන හටගන්නෙත් ඔය තුන හම්බ වෙන්නෙත් වෙන එකක් නිසා කියලා. එහෙනම් බලන්න නැට්ට නේද අපිට අහු වෙලා තියෙන්නේ. ඔව්. දැන් මම ඔබතුමීට කතා කිව්වනේ විද්‍යාව හොයාගත්තේ උත්තුජ කියන ස්වභාවය විතරයි කියලා. ඔව්. උත්තුජ කියනකොට බලන්න ධම්මනියාමේ කීවිනියටද තියෙන්නේ. ඒ කියන්නේ අපේ මේ පංච පංච නියාමයේ කීවිනියටද තියෙන්නේ. පංච නියාම තුන්විනියටද නැහැ. බලන්න පුළුවන් ඉතින් කර්ම නියාමයේ ධම්ම නියාමයේ බීජ නියාමයේ කර්ම නියාමයේ කර්ම නියාමයේ උච්චජ නියාම හතරවෙනි එක. අතේ චිත්ත නියාමයේ උත්තුද උත්තනිය. අන්තිමට තියෙන්නේ. එහෙනම් අර හේතු හතර නිසා නේද ওই අන්තිම එක තියෙන්නේ. ඔව් උත්තජ. එතකොට සර්පය අල්ලලා තියෙන්නේ ඔළුවෙන්ද නැට්ටෙන්ද? ඔව් නැට්ටෙන් අල්ලලා තියෙනවා. <laughs> දැන් සර්පය හැමතැනම දෂ්ට කරන්නේ නැද්ද? දැන් තේරුණා නේද මේ වෙලා තියෙන වැඩි දැන් තේරුණා නේද එහෙනම් බලන්න හොඳයි අපි දැන් ඔන්න ওই ටික කතා කරගෙන යමු ඔහොම එහෙනම් බුදු පියාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ පදාර්ථය ගැන කතා කරනකොට භෞතිකය ගැන කතා කරනකොට රූපය සකස් වෙන්නේ හේතු කීයක් රූපය සකස් වෙන්නේ මොකක් නිසා කියලාද කියන්නේ කොහොමද පෙන්වන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ හතරක් පෙන්නනවා. ඔව්. මහා භූත හතරක් ගැන පෙන්නනවා. ඔව්. මේ මොන භෞතිකය ගැන කතා කරන්න කියලා තුන්වහන්සේ පෙන්නන්නේ කොතනින්ද? පඨවි ආපෝ තේජෝ වායු සතර මහා භූත. ඔව්. දැන් මම පෙන්වෙච්ච ටික ඉතින් ඒක නෙමෙයිද? ඔව් ඔව්. ඒතර කීයක් තියනවද එතන? හයක් තියෙනවා. විඥාන නෑ අපි නෑ ඒ ටික අයින් කරන්න ඕතන දැන් මම කිව්වේ දැන් පඨවි ආපෝ තේජෝ වායෝ. තේජෝ වායෝ හතරක්. හතරක්. නේද? ඔය හතරට අනුරූපෝනේ අනිත් දෙක සකස් වෙන්නේ. ඒ කියන්නේ ආකාශ ධාතුව සකස් වෙන්නේ ආකාශ ධාතුව සකස් වෙන්නේ ඒ හැඩය සකස් වෙන්නේ ඔය ඔය හතරේ සකස් වෙන විදිහට. ඔව්. ආකාශ ධාතුව කියන්නේ. ඒකට බලන්න එහෙනම් දැන් බලන්න එහෙනම් බුදු පියාණන් වහන්සේ හතරක් පෙන්නනවා. බෞද්ධ මේ පදාර්ථය ගැන. ඔව්. ආ දැන් අපි ඔන්න ඔබ හරිනේ. දැන් බලන්න අපිට මේ මේකට තව සම්බන්ධ කරගන්න පුළුවන් තව මහත්තයෙක් චන්දන මහත්තයා. ඔබතුමත් එකතු වෙන්න ඕන. මියුට් මේ අන්මියුට් කරලා. හරි හරි මේ එතකොට ඔන්න ඔන්න ඔතන බලන්න දැන් හතරක් තියෙනවා. එහෙනම් මේ ලෝකේ දැනගෙන තිබුණේ තුනයි නේද? ඔව් ඝනද්‍රව වායු. ඝනද්‍රව වායු. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සිව්වෙනි මානය සිව්වෙනි පදාර්ථයේ වැහිලා ගිහිල්ලා නේද? ඔව්. කාටවත් අහුවෙලා නැහැ නේද? ඇත්තටම. අන්න බලන්න. හතරවෙනි එක ගැන මේ කොහේවත් කතාවක් නැහැ නේද? අන්න බලන්න. බුදු පියාණන් වහන්සේ හතරවෙනි පදාර්ථයක් පෙන්වනවා. පදාර්ථ හතරක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. මේ හතරෙන් පදාර්ථ හතරක් විග්‍රහ කරනවා. ඒ හතරෙන් මාන හතරක් පෙන්වන්නේ. මාන කියන්නේ මොනවද? මනිනේම ගැන. මිනු. දැන් මිනු මොනවද ඉන්නේ? අපි මනිනවනේ. උස දිග පළල ඔන්න ඔය විදියට. නේද? එහෙනම් බලන්න මේ මාන කියලා කියන්නේ මිනු වලට. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්නපු හතරවෙනි මානෙ සම්පූර්ණයෙන්ම වැහිලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් ඒකේ තමයි මේ අනිත් අනම ඒක ඒක ඔබතුමීට බලාගෙන යනකොට පෙනේ ඒක නිසා තමයි අනිත් තුන පවතින්නේ කියලා. ඔව් ඔව්. ආ හොඳ බලන්න දැන් කතන්දරේ. හොඳේ? ඔව්. හොඳයි. ඔබද මේකේ මේ මේ අහපු ප්‍රශ්නේ ඒ යොමු කරපු ප්‍රශ්නේ මම හිතනවා ලොකු අවධියක් කරයි කියලා. හොඳේ? හොඳයි. අපි බලමු. එන හැංගි. මේ හිත හිත නේද හතරවෙනි මහණය. නෑ. නෑ අපි අපි දැන් මේ කතා කරන්නේ තාම භෞතිකය ගැන. හොඳේ? කාම්‍ය භෞතිකය ගැන කතා කරන්නේ. භෞතිකය ගැන. මොකද ඒක විග්‍රහ කරලා තමයි ඔබතුමිය අනික් කැලලට එන්න වෙන්නේ. හිත කියන පැත්තට. හරිද? ඔව්. භෞතිකයේ තව කැලලක් තියෙනවා. එතකොට එහෙනම් මේ මාන හතර බලන්න මේ භෞතිකය ගැන අපි තාම කතා කරන්නේ. හරිනේ? එතකොට බලන්න පටවි ස්වභාවය කියන්නේ මොකද්ද? පටවි කියන්නේ මොකද්ද? පටවි කියලා ඔබට අල්ලනකොට දැනෙන්නේ මොකද්ද? ගතියක් නේද මොකක් හරි දැනීමක් එනවා තද මුදු නේද? ඔව්. අපි හිතමු දැන් පුළුල් කෑල්ලක් අල්ලනකොට දැනෙන ස්වභාවය නෙමෙයි යකඩ කෑල්ලක් අල්ලනකොට දැනෙන්නේ. ස්පොන්ජ් එකක් අල්ලන අල්ලනකොට දැනෙන ස්වභාවය නෙමෙයි අපිට ලීයක් අල්ලනකොට දැනෙන්නේ. ඔව්. නේද? එතකොට මේ අපිට අන්න ඒ වගේද මේ පොළොව අල්ලනකොට දැනෙන ස්වභාවය නෙමෙයි කය අල්ලනකොට දැනෙන්නේ. ඔව්. මේ කයෙත් එක එක තැන් අල්ලනකොට එක එක විදිහට දැනීම තියෙනවා. ඔව්. ඒ හැම තැනකම තියෙන්නේ මොකද්ද? පට විතරයි. පටවි. පටවි ස්වභාවයක්. නේද? ඒ කියන්නේ ඒ දැනීම තුල අපිට හම්බ වෙන්නේ මොකද? පටවි ස්වභාවයක් හම්බ වෙන්නේ. ඒ දැනීම තුල. යම් ඒ ඒ ස්වභාවයක්. එතකොට බලන්න පටවිය කියනකොට අපිට එන මේ ඝන කියන ස්වභාවය අහු වෙනවා නේ. ඔව්. ඝන. එතකොට බලන්න ඝන කියනකොට ඝනත්වය. ඝනත්වය කියනකොට බලන්න උසක් එන්නේ. උසක් එන්නේ. එහෙනම් බලන්න මේ පටවි ධාතු ඔස්සේ උන්වහන්සේ පෙන්වන්නේ උස කියන මානය. ආ. ආන්න උස. හරිනේ ඔන්න ඔන්න ඔබලාගෙන යන්නේ නේද පටවි ධාතු ඔස්සේ අපිට මොකද හම්බෙන්නේ උස කියන මානය හරිද ඊට පස්සේ ආපෝ ආපෝ කියන ආපෝ කිව්වහම ගලන වැగిරෙන ස්වභාවයන්නේ ගලන වැగిරෙන ස්වභාවයට උදාහරණයක් කියන්න බලන්න ටිකක් දැනෙන උදාහරණයක් කියන්න බලන්න ගඟක් ගත්තොත් ගඟ ගලනවා ආ ගලන ස්වභාවයන්නේ ගඟ ගලනවා කියලාමනේ අපි කියන්නේ නේද ආ ඒකනේ අන්න ගඟක තියෙන ගලන ස්වභාවය ගඟකින් අපි කියන්නේ කොහොමද මොකද්ද කියන්නේ ගඟ ගැන කතා කරනකොට ගඟේ දිගක් ගැන කතා අන්න බලන්න දිගක් ගැන ආ එහෙනම් ආපෝ ධාතුවේ මොකද්ද පෙන්නපු මානි දිග දිග ආන්න බලන්න එහෙනම් බලන්න පටවි ධාතුව කියනකොට විද්‍යාවෙන් කිව්වේ ඝන කියලා. අන පටවි ධාතුව ඝන කියලාම අපි හිතමුකෝ. හරිද? ඝන. ද්‍රව කියන එකනේ ඔය පෙන්වන්නේ ආපෝ කියන තැනින් එහෙන. ඔව්. ආ එහෙනම් ද්‍රව කියන තැනින් දීපු මානෙ මොකද්ද? දිග කියන එක. දිග. ආ එහෙනම් ආපෝ කියන තැනින් දුන්නේ මොකද්ද? දිග කියන මානය. ඝන ද්‍රව. වායෝ. වායෝ කියන ස්වභාවය වායෝ ස්වභාවයමයි. වායෝ ස්වභාවය මොකද්ද තියෙන්නේ? විසිරෙන පැතිරෙන ස්වභාවය. ආන්න රයිට්. විසිරෙන පැතිරෙන ස්වභාවයක්. චලනීය වෙන ස්වභාවය. මෙන්න මේකට කියලා මේක තියෙන්නේ මොකේද? මේක තියෙන්නේ වායුවේ තමයි. මේ වායුවනේ හැම තැනම පැතිරෙන්නේ. ඔව්. අන්න වායෝ ධාතුව. ආන වායෝ ධාතුව වෙන වායුව හැටියටම ওই විදිහටම හිතන්නේ. එහෙනම් ඝන ද්‍රව වායු තුන හරි නේද? ඒකෙන් මොකද්ද පින්නේ? පැතිරෙනවා කියන උඩ මොකද්ද වෙන්නේ? පළල. පළල. ආ. ඔව්. බ්‍රෝඩ් කියන එකයි. ඒකට බලන්න පළල. එහෙනම් උස්ස දීක පළල. ඔව්. ඔය මොකද්ද ඔය කිව්වේ? ඔය තියෙන ත්‍රිමාණයේ හැදෙන හැටි නේද? ඔව් ඔව් ඔව් ඝනද්‍රව වායුකේ. දැන් එහෙනම් අපි දෙන්න ඕනේ 4 dimension එකනේ. <laughs> ඔන්න බලන්න. ඔය තියෙන මොකද? ඔය තියෙන ත්‍රිමාණ රූප අපිට හැදෙන හැටි. ආන්න බලන්න මේ රූප අපිට තියෙනවා කියලා හැදෙන හැදෙන හැටි ඔය තියෙන්නේ. එහෙනම් බලන්න. එහෙනම් දැන් කියවුන්නේ නැත්තේ මොකක් ගැනද? මොන ධාතුව ගැනද? මොන ධාතුව ගැනද කියවුන්නේ? තේජෝ තේජෝ තේජෝ ධාතුව. ආ එහෙනම් හැංගිලා තිබුණේ කවුද? තේජෝ ධාතුව. හොඳයි. දැන් බලන්න තේජෝ ධාතුව කියනකොට ඌ මොන තේජෝ ධාතුව ගැන දන්නේ? මොන තේජෝ ධාතුව වෙන්නේ? රස්නේ ගතිය. රස්නේ ගතිය. හරි හිර පායන හරි. මෙහෙම හිතන්නකෝ. රස්නේ ගතිය. ඕක තමයි අපි තේජෝ ධාතුවෙන් දෙන මොනවද දන්නේ? තේජෝ ධාතුව කියලා. ඒක නැතුව බෑ හැම දෙයකම. හැම දෙයකම මේ තේජෝ ධාතුව. හරි මෙහෙම කරන්නකෝ. මේ ලා ඔබ ගෙදර තියෙන බල්බ් එකක් දැල් දැල් වෙනකොට එතන රස්නියක් ඉපද වෙනවද නැද්ද? නිපද වෙනවා රස්නේ. ඒක මොකද්ද නිපද වෙලා තියෙන්නේ? ආලෝකය නිපද වෙලා නැද්ද? ඔව්. ආ. එතකොට බලන්නකො මේ ආලෝකයේ නිපදවීම තුල එතනම අනිත් අනිත් එක මොකද්ද? රස්නියත් හැදෙනවානේ. ආ ඒ කියන්නේ ඒ කියන්නේ හොඳට බලන්න තේජෝ ධාතුව කියනකොට දැන් සූර්යා සූර්යා පායලා එනකොට මොකද වෙන්නේ? ආලෝකය වැටෙනවා. ඒක මොකක්ද හම්බ වෙන්නේ අපිට? රස්න. උෂ්ණය හම්බ වෙනවා. අන්න හරි. දැල්ලක් අරන් බලන්න. ඉටිපන්දමක් හරි පහනක් හරි ඕනම එකක්. ඒකේ ආලෝකයක් තියෙනවා ප්‍රශ්නෙක් තියෙනවා. ආලෝකයක් තියෙනවා රස්නෙක් තියෙනවා නේද? හරි. තේජෝ ධාතුවෙන් වෙන්නේ ශක්තිය පරිවර්තන නෙමෙයිමත් නේද? එකකට ඔබීපු. එකක් වෙනවා. එකක් නෙමෙයි ගොඩක් වෙනවා. ඒක තමයි. ඒ ඒ ඒක තමයි දැන් අපි කතා කරගෙන ඉන්නේ අර මූලයේම පෙන්වන්න. ඇයි මේක මුල් වෙන්නේ කියලා. එතනට එනවා. හරි? ඒක මතක් කරන්න මට පොඩ්ඩකින් ආයි. හරි? මට අමතක වුණොත්. හරි? එතකොට එහෙනම් බලන්න තේජෝ ධාතුව කියනකොට මොකද්ද වෙන්නේ? එකක් තමයි ආලෝකය. ආලෝකය. අනිත් එක තමයි උෂ්ණය. මේ දෙකම එහෙනම් එනවනේ. ඒක හරියට දැන් දැල්ලක ආලෝකයයි දැල්ලයි වෙන් කරන්න පුළුවන්ද? බැන්. දැල්ල නිසා ආලෝකය හට ගන්නවද? ආලෝකය නිසා දැල්ල දැල්ල තියෙනවද? එහෙම එහෙම පනවන්න බෑ. එකිනෙකට ප්‍රත්‍ය ධර්ම දෙකක් නේද? අන්න ඒ වගේ තමයි මේ ආලෝකය එනකොට ඒකත් එක්කම එන අනිත් එක මොකද්ද? උෂ්ණය. උෂ්ණය. ආ ඒකත් එක්කම එනවා. හොඳයි. දැන් අපි බලමු. එහෙනම් දැන් ඔබතුමියට මේ තේජෝ ධාතුවේ මොකද්ද අපිට තියෙන්නේ? මේ තේජෝ ධාතුව කොහොමද අපේ මේ ආයතන හයේ කොයි එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ? තේජෝ ධාතුව සම්බන්ධ වෙලා තියෙන්නේ. නෑ නෑ තේජෝ ධාතුව මොකට සම්බන්ධ වෙලා තියෙන්නේ තේජෝ ධාතුව සම්බන්ධ වෙලා තියෙන්නේ ඇහත් එක්ක දැන් ඔබතුමීට උතන අන්ධකාරයේ තිබුණොත් විකටම අන්ධකාරය තුල ඔබතුමීට ඔය කියන ඔය කියන එකක්වත් මේ ලෝකේ හම්බ වෙන්නේ ඔව් එහෙනම් පේනවා කියලා තැනවා වැටලා තියෙන්නේ ආලෝකය නේද ආලෝකය ආලෝකය ආපු තැන නේද අපිට යමක් හම්බ වෙන්නේ ඔව්. ඔව්. එහෙනම් තේජෝ ධාතු එන්නෝ තේජෝ ධාතුව කියන්නේ මේ පෙනීම කියන තැන අපි අවබෝධ කරන්නේ තේජෝ ධාතුව. ඇහෙන් අවබෝධ කරන්නේ තේජෝ ධාතුව. ඒක ගැන දන්නේ නැත්නම් මම පොඩ්ඩක් කියන්න. දැන් තියෙනවනේ පටවි ධාතුවෙන් අවබෝධ පටවි ධාතුව කියන එකෙන් අවබෝධ කරන්නේ මොකක්ද? පටවි ධාතුව අවබෝධ කරන්නේ මොකෙන්ද අපි? කයෙන් අවබෝධ කරන්නේ. කයෙන්. අන්න හරි. පටවි ධාතුව සම්බන්ධ වෙන්නේ කයත් එක්ක. හරිද? කයේ හැම ස්පර්ශයකම තියෙන්නේ ඔන්න ඔය පටවි ස්වභාවයක්. හරිනේ? එතකොට කයෙන් අවබෝධ කරන්නේ පටවි ධාතුව. එතකොට බලන්න පටවි ආපෝ ආපෝ ධාතුව ආපෝ ධාතුව කියන එකෙන් අවබෝධ කරන්නේ මොකද්ද අපි? ආපෝ ධාතුව අවබෝධ කරන්නේ මොකෙන්ද අපි? ආපෝ ධාතුව අවබෝධ කරන්නේ රසය කියන තැන. දිවි දිවි. රසය. දිවෙන් ඔව් පැහැදිලි දිවෙන් තමයි ඒක අවබෝධ කරන්නේ අපි ඇහැ ඔන්න දිව ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ කියන එක අපි අවබෝධ කරන්නේ ඇහෙන් ඇහෙන් ඇහැ හරහා තමයි තේජෝ ධාතුව අවබෝධ කරන්නේ ඇහැ අවබෝධ කරගන්නේ තේජෝ ධාතුව අවබෝධ කරගෙන හරිද එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ මොකද්ද වායෝ කියන්නේ මොකද්ද වායෝ සම්බන්ධ වෙන්නේ සද්දයක් එක්ක කන්න අන්න හරි එහෙනම් අපි කණෙන් අවබෝධ කරන්නේ මොකද්ද වායෝ ධාතුව වායෝ ධාතුව පටිවියාපෝ තේජෝ එතකොට බලන්න මේ අවකාශය කියන්නේ ආකාශ ධාතු අවබෝධ කරන්නේ අපි මොකෙන්ද? ගඳ සුවඳ පැතිරෙන්නේ මොකෙන්ද? කොහෙද? ආකා අවකාශයේ ගඳ සුවඳ පැතිරෙනකොට අපිට දැනෙනවා. ගඳක් සුවඳක් නේද? එහෙනම් නහයෙන් අවබෝධ කරන්නේ අපි අවකාශ අවකාශ ධාතුව. දැන් ධාතු පහයි. ආ එහෙනම් මන අවබෝධ කරන්නේ මොකෙන්ද? මන අවබෝධ කරන්නේ විඥාන ධාතුවෙන්. හිත අවබෝධ විඥාන ධාතුව. හරිනේ. එහෙනම් මන කියන තැන අවබෝධ මනෙන් අවබෝධ කරන්නේ මොකද්ද? විඥාන ධාතුව. විඥාන ධාතුව. ආ එහෙනම් බලන්න ධාතු හයට ආයතන හයක් තියෙනවා. ඇහැ කන නාසය දිව කය මන ආයතන හයයි ඉන්ද්‍රියෝ හයයි අර පැත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි ආපෝ තේජෝ ආකාශ ආකාශ විඥාන. ආ එහෙනම් ධාතු හය අවබෝධ කරන්න ආයතන හයක් මේ පැත්තේ තියෙනවා. ආයතන එකක් හරි ආබාධ නම් උප්පත්තියෙම අපි හිතමුකෝ උප්පත්තියෙම උප්පත්තියෙම එක්කෙනෙක් අන්ධයි කියලා කවුරු හරි දැන් එයාට ඕක අවබෝධ කරන්න පුළුවන් අපි හිතමු අන්ධ කෙනෙක් නම් උප්පත්තියෙම එයාට ඇහැ ඇහි එයාට තේජු ධාතු අවබෝධ කරන්න පුළුවන් බෑ එයාට අවබෝධ කරන්න බෑ එහෙනම් තේරෙනව නේද එතනම තියෙන අකුසල ධර්මයක් නැగిලා තියෙන හැටි එහෙනම් ඇහැ කහිමේ වුණේ ඇයි කියන එක දැන් තේරෙනව නේද බරපතලකම ආයි සංසාරේ නේද? එහෙනම් යාට මේ ලෝකේ අවබෝධ 31 ලෝක ධාතු අවබෝධ කරන්න බෑ නේද? එහෙනම් ධාතු 6 අවබෝධ කරන්න නැතුව නිවන් දකින්න පුළුවන්. දකින්න බෑ. දැන් දැක්කද? එහෙනම් ගොළු බිහිරි කෙනෙක් අරගන්න. ඒගොල්ලන්ගේ ඒ ධාතු වැඩ කරන්නේ. එහෙනම් ඒ ධාතුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ ඒ ඒ ඒ ආයතනෙන් අවබෝධ කරගන්න පුළුවන් ධාතුව අවබෝධ කරන්න බෑ. දැන් බලන්න ඇහෙන් පුළුවන්ද කන අවබෝධ කරන්න? බෑ. කනෙන් පුළුවන් දැහැ අවබෝධ කරන්න. එකිනෙකට වෙනස් කෘත්‍යයන් තියෙන එකට එකට. ඇහැට අපි අන්ධයෙක් ගත්තොත් එහෙම අධික සීතල දැනක හිටියොත් එයාට ඒක ඒක කයටනේ දැන්. ඒක දැනෙන්නේ කයටනේ. ඒක දැනෙන්නේ පටවි ධාතුව හරහා. කයට දැනෙන්නේ පටවි ස්වභාවයෙන් පටවි ධාතුවෙන්. ඒ හරහා නේ හට දැනෙන්නේ. මේ උෂ්ණය කියන එකයි මේකයි පටලවා ගන්න එපා. හරි? ඒ දෙක දෙක. එතකොට මේ මේ අපිට තේජෝ ධාතුව හරහා එන මානෙ බලන්න. තාම මම කිව්වේ නැහැ. හරි? එහෙනම් ඔබට දැන් පේනවා අඳුරේ ඔබට මේ කිසි දෙයක් අඳුර තිබුණොත් මුකුත්ම බෑ කියලා කතා කරන්න නේ. එහෙනම් බලන්න ආලෝකේ ආපු තැන තමයි ඔබට යමක් කතා කරන්න පුළුවන් වෙන්නේ. නේද? එහෙනම් ආලෝකේ එන ප්‍රභවය මොකද්ද? සූර්යා. සූර්යායන ප්‍රභවය මොකද්ද? තේජෝ ධාතුව. ආ එහෙනම් හතරවෙනි හතරවෙනි පදාර්ථය මොකද්ද? ආලෝකය. සිව්වෙනි පදාර්ථය තමයි ආලෝකය. අන්න බලන්න. ආලෝකය කියන පදාර්ථය තමයි සිව්වෙනි පදාර්ථය. මේක ගැන මේ බුදු පියාණන් වහන්සේ විතරයි පෙන්වලා තියෙන්නේ. එහෙනම් බලන්න මේ සිව් මේ හතරවෙනි පදාර්ථය නැතුව අඳුර තිබුණොත් ඔය එකක්වත් කතා කරන්න පුළුවන්. ඝනතරව වායුතිය උස දිග පළල කතා කරන්න පුළුවන්. කතා කරන්න බෑ. දැන් තේරුණාද? එහෙනම් ත්‍රිමාන දිමාන මොනමාන පූර්වපුවත් අපිට කතා කරන්න පුළුවන්ද? බෑ. ආ එහෙනම් බලන්න හතරවෙනි පදාර්ථය තමයි ආලෝකය. ආලෝකය කියන පදාර්ථේ මොකද්ද පෙන්නපු මානිය? හොඳයි. මම ඔබට මෙන්න මේ විදිහට කියන්නම්. ඔබ ඔය ඉන්න තැන ඉඳගෙන අපි හිතමු ඔබ ඉන්නවා මීටර 100ක් විතර ඈතක ඉඳලා ඔබට පෙන්නනවා ඈත තියෙන ගෙයක්. හරිනේ. ඔබට ඈත තියෙන ගෙයක් පෙන්වනවා. මේ ගේ පෙන්වුවාම දැන් ඔබට යම් දර්ශනයක් වැටෙනවා. නේද? මේ මේ ගෙයි උස දිග පළලක් ඔබට අහු වෙනව නේද? ඕක හැදිලා නේද ওই ගේ කියන රූපේ ඔබට එන්නේ. හරි. ඒ කියන්නේ ඔබ ඔබ දන්නේ නැහැ මේක උස කොච්චරද කියලා හරියට. දිග දන්නෙත් නැහැ හරියට. පළල නමුත් ඔබට ওই ත්‍රිමාණීය සකස් වෙලා නේද රූපයක් සකස් වෙන්නේ. ටක් ගාලා. ඔව්. දැන් බලන්න මොන හොඳට මේක අහගන්න. ඔබ මීටර 50ක් විතර ඉස්සරහට යනවා තව. ඒ කියන්නේ ගේ පැත්තට යනකොට දැන් ඔය යනකොට මොකද වෙන්නේ? අර උස දිග පළලට මොකද වෙන්නේ? ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න zoom in zoom out වෙනවා වගේ නේ. අන්න හරි zoom in zoom out හරියට හරියට හරියට හරි. ඒ කියන්නේ ළඟට යන්න යන්න ලොකු වෙනවා. දුරට යන්න යන්න පොඩි වෙනවා. මාර වැඩිහිනේ දැන්. දැන් ඔබ මීටර 100ක් ඉස්සරහා ඉඳගෙන හොඳට බලන්න මීටර 100ක් ගෙට ඉදිරියෙන් ඉඳගෙන ඔබ මේ ගේ දිහා බලනකොට තියෙන උස දිග පළල ඔබ ඉස්සරහට යන්න යන ගේ පැත්තට යන්න යන්න වෙනස් වෙවි ලොකු වෙවි ලොකු වෙවි ලොකු වෙවි යනවා. ඔබ මීටර 100 තියෙන තැන ඉඳන් ආ පිටිපස්සට පිටිපස්සට ගියොත් එන්න එන්න තියෙන පොඩි වෙවි පොඩි වෙවි පොඩි වෙවි යනවා. එතකොට ඔබ ඉන්න තැන ඉඳලා ඔබ තමයි නිරීක්ෂකයා. හරිද? නිරීක්ෂකයා ඉන්න තැන ඉඳලා අර වස්තුවට තියෙන දුරානුව නේද උසදික පළට තීරණය වෙන්නේ. ඔව් ඔව් ඔව්. ඔබට මේක තේරෙනවද මම දැම්මේ කියන එක? තේරෙනවා තේරෙනවා. උස්ස දිග බලලා කතා කරන්න පුළුවන් ඉන්නේ නිරීක්ෂකයා ඉන්න තැන ඉඳන් තියෙන දුර අනුව නේද? ඔව් ඔව්. එහෙනම් මේ දුර වෙනස් වෙනකොට උස්ස දිග බලලා වෙනස් වෙනව නේද වස්තුවේ? ඔව් ගණතර. ඒ කියන්නේ උස්ස දිග ආ එතකොට බලන්න උස්ස දිග බලලා රඳා පවතින්නේ මේ දුර මත නේද? ඔව් ඔව්. එහෙනම් මේ දුර කියලා කිව්වේ මොකද්ද? හතරවෙනි මානෙ, සිව්වෙනි මානෙ. එහෙනම් බලන්න මේ ලෝකේ අපි කතා කරන ඕනම දෙයක උස දිග පළල ප්‍රමාණය තීරණය වෙන්නේ මේ එතනට තියෙන දුර අනුව නේද? ඔබ ගේ ළඟටම ගිය තැනකදී ඔබට හම්බ වෙනවා වෙනමම උස දිග පළලක්. ඒකේ මීටරයක් එළියට එහාට ගිය තැන ඊට වැඩිය වෙනස් උස දිග පළලක්. ඔබ මීටර 50ක් ඈතට ගිය තැන වෙනස් උස දිග පළලක්. ඔබ කිලෝමීටරයක් ඈතට කර ගියොත් එහෙම ඔබට උස දිග පළලක් පනවන්නත් බැරි ගියක් හම්බ වෙන්නෙත් නැහැ. ඔබට පේන්නෙත් නැහැ එච්චර දුර. ඔව්. ආ. ඔව්. දැන් ඔබට තේරුණාද? එහෙනම් උස්ස දිග පළල කියන තුන පවතින්නේ මොකක් මතද? දුරමත් ඒ කියන්නේ අර දුර මත නේද? ඔව්. දුර. දැන් ඔබට තේරුණාද? එහෙනම් සාපේක්ෂයි නේද කියන තැන. දුරට සාපේක්ෂව නේද උස්ස දිග පළල තීරණය වෙන්නේ. ඔව්. ඔව්. දැන් ඔබට තේරුණාද? මේ කියන කතන්දරේ. ඔව්. එහෙනම් බලන්න හතරවෙනි මානය. ඒ කියන්නේ මේ දුර කියන මානය මත නේද රඳා මත නේද රඳාපවතින උස්සදික පළල කියලා ඕනම වස්තුවක. ඔව් ඔව් හොඳට බලන්න. තේරුණාද? තේරුන්නේ නැද්ද? තේරුණා. ඒ කියන්නේ දුර දුර රඳාපවතින ආලෝකය. ආ එතකොට දුර රඳාපවතින මොකක් මතද? ආලෝකය වැටුනොත් විතරයි. ඒ කියන්නේ ආලෝකය ආලෝකයේ පදාර්ථයේ තිබුණොත් තමයි ඔබට දුරක් එන්නේ. දුරක් ගන්න පුළුවන්. දුරක් ගත්තොත් තමයි ත්‍රිමාණ රූපයක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඔව් ඔව්. හරිම ලස්සනයි. ආ ඔන්න දැන් ඔබ තමයි නිරීක්ෂකයා. වස්තුව තමයි අර ඈත දිවිච්ච ගේ. හොඳට හදන්න මේක. හොඳේ. බලන්න මම දකින රූපයක්, රූපය දකින මම. දික්තයක් නේද හැදුනේ? හ්ම්. හොඳට බලන්න. මම දකින රූපය රූපය දකින මම මම දකින ගේ ගේ දකින මම ඔන්න හැදුන දිත්තයක් ඔය දිත්තේ ඔය අදිත්තේ ඔය දුර කියලා කිව්වේ අවකාශය නේද එතනට තියෙන්නේ ඔව් ඔය අවකාශය තුල නේද දැන් ඔය හැදිලා තියෙන්නේ ඔව් ඔව් ඔව් හොඳයි ඔන්න ඔන්න හොඳට පොඩක් පොඩක් හොඳට අහගන්න ඊට පස්සේ ඔන්න ඔය කෑල්ල හොඳට මතක තියාගන්න හොඳට ආයි මං කියනවා මට පේනෙන ගේ ගේ පේනෙන මම මට පේනෙන රූපයක් රූපේ පේන මම ඔය විදිහටම ආයතන හයටම ඔගොල්ලෝ හදාගන්න මට ඇහෙන සද්දයක් සද්දය ඇහෙන මම මට දැනෙන රසයක් රසය දැනෙන මම මට දැනෙන ගන්ධයක් ගන්ධය දැනෙන මම මට දැනෙන ස්පර්ශයක් ස්පර්ශය දැනෙන මම මට දැන් මන්න මට මට මට ඉපදිච්ච සිතුවිල්ලක් සිතුවිල්ල ඉපදිච්ච මම හරිනේ ඔන්න ඔය හය හොඳට අල්ලගන්න මේකේ තියෙන කතන්දරය කියලා දෙන්න. මම ඔබට කිව්ව නේද? ඔබ නිරීක්ෂකයා ඉන්න තැන ඉඳන් තියෙන දුර මතයි මේ උස දිග පළල රඳා පවතින්නේ කියලා. ඔව්. ඔබ ඒක දැක්කද? දැක්කනේ. දැක්කා. සැකයිද? නෑ. ඒක මම දැක්කා සහතිකයි. අවබෝධයෙන්ම දැන් කියන්න බැරිද? ආයි ආයි වෙනවා ඕනේද? නෑ. එතන පොඩි මට නම් මේක තියෙනවා දැන්. දැන් ඉස්සෙල්ලා කොහොනේ පදාර්ථය විද්‍යාවෙන් ඝනදව වායු බුදුහාන්තරට අනුව ඊට අමතරව ඒකට ආපෝ එකතු වුණා කියලා. ආපෝ නෙමෙයි තේජෝ. තේජෝ තේජෝ කියන්නේ හතරවෙනි පදාර්ථය. මේ පදාර්ථය නිසා තමයි හතරවෙනි මානයක් නිර්මාණය වෙන්නේ. සිව්වෙනි මානය හැටියට. දැන් අපි හිතමු තේජෝ ධාතුව ආවේ නැතුව ආලෝකය ආවේ නැත්නම් අන්ධකාරේ නා. දැන් ඔබතුමාට දුරක් උසස් දිගක් පල්ලක් මොකකවත් කතා කරන්න පුළුවන්. නෑ මං කිව්වේ දැන් එතකොට හතරවෙනි එක තේජෝද ආලෝකෙද? තේජෝ ධාතුව හරහා ගොඩනැගෙන පදාර්ථය තමයි ආලෝකය. මම ඉස්සරහට කොහොමද බලන්න මම ඉස්සරහට වෙන්නේ පඨවි කියන ධාතුව හරහා නිර්මාණය වෙන පදාර්ථය තමයි ඝන කියන්නේ. ඝන ඝන ඝන පදාර්ථය ඝන ඒකෙන් නිර්මාණය වෙන මානය තමයි උස. පදාර්ථ එකක් මානෙ එකක්. හරි. හරිනේ. ඊට පස්සේ ආපෝ කියන පද මේ මේ සතර මහා ධාතු ඒ කියන්නේ ධාතුවෙන් ගොඩ නැගෙන පදාර්ථය තමයි මොකද්ද? ද්‍රව කියන එක. ද්‍රව. ඒකට ගොඩ නැගෙන මානිය තමයි දිග කියන්නේ. දිග දිග. දැන් තේරුණාද? හරිනේ. ඊට පස්සේ වායෝ දිග කියන එක ගත්තාමයි දුර කියන ගත්තාම ඒක දෙකක්ද නැත්නම් සාමාන්‍යද විස්ථාපනය කිව්වොත් මට නිකන් අර අරකට දුරක් ගන්න ඕනේ නිරීක්ෂකයෙක් එක්ක නේද හැමතිස්සෙම දිග කියන්නේ විස්ථාපනය වගේ නේද ඔය උතන අපේ විද්‍යාවෙන් කියන එකට එහෙමත් එතනක් ගන්න පුළුවන් නේ ඒ විදිහට ඒ විදිහටත් ගන්න පුළුවන් ඕක ඒ විදිහට ගන්න පුළුවන්. මේක දුරට දුරට යන්න පොඩි වෙනවා. ළඟට ළඟට එන්න ලොකු වෙනවා. අර zoom කියලා වගේ zoom කරනකොට අන්න ඒ වගේ. ඒ කියන්නේ දුරක් නෙමෙයි මේවා කරන්නේ නේද? අන්න හරි. අන්න හරි. අන්න හරි. එතකොට එහෙනම් දැන් අපි කතා කරපු තැන කොතනද? දැන් මම කියන්නේ මේ අන මේ දුර මේ දුර වෙනස් වෙනකොට අර බලන්න අර රූපේ ත්‍රිමාන රූපේ උස දිග බලල වෙනස් වෙනවා. හරිනේ? හරි. හරි. එතකොට දැන් මම මේක ගේන්න යන්නේ වෙන තැනකට. අපිට ලෝකේ කවදාකවත් භෞතිකයෙන් අල්ලලා තියනවද අපි? නෑ. එහෙනම් මේ අවබෝධය අරගන්න ඕනේ නේද වෙන තැනකට? ඔව්. ඔව්. මේක තමයි දැන් කරන්න හදන්නේ. ඔයතන්ට ඔය ඔය ඔය කෑල්ල තීරුණාද? තේරුණා මට. ඕන්න දැන් ඔබ කතා කරන්න ඕනේ කිව්ව තැනට දැන් එන්නේ. කොතෙන්ද මං කියවන්නේ ඔබට චිත්තද රූපය ගැන කතා කරලා පෙන්වන්න පුළුවන් කියලා ඔක ටිකක්. දැන් ඔන්න අපි එතනට එනවා. චිත්තද සුද්දාස්තක ඔස්සේ. හරිද? චිත්තද සුද්දාස්තක ඔස්සේ ගොඩ නැගෙන මෙන්න මේ රූප මේ අපිට අපිට හම්බ වෙනව නේද? ඔන්න බලන්න දැන් ඔබට ඔය ඉදිරිපිට රූපයක් ගැන බලනකොටම පේනවා දැනෙනවා නේද ඝනකම ඝනයි කියලා මේක. තතයි කියලා. දැන් අපි හිතමු කුළුන් කැල්ලක් ඔබට පෙන්නනවා. මේ ස්පොන්ජ් එකක් පෙන්නලා අහනවා මේක කොහොමද කියලා. ආ ඕක නම් මෘදුයි. දැන් ඔබ ඇල්ලුවද? ඔව්. ඔව්. ආ චිප්පද? ඇල්ලුවේ නෑ. ආ ඔන්න බලන්න. ඔබ ඇල්ලුවද ඒක? ඇල්ලුවේ නෑනේ. අල්ලලා ඉපේ යෝ කියන්න. හ්ම්. අල්ලන්නේ නැතුව ඔබ කොහොමද කියන්නේ? හ්ම්. ඔන්න දැන් අල්ල ගන්න හොදේ. ඊට පස්සේ ටිකක් අපි ලොකු කළු ගලක් කියලා හිතමුකෝ. මේක ගැන අහනකොට ඔබ කියන හම්මෝ මේක නම් තදයි කියලා. ඔබ තදයි කියනවා. එක්කෙනෙක් අරන් යනවා පොඩි ළමයි චූටි මිටියක් අර ගල කඩන්නේ කියලා. දැන් ඔබ ඔබට මොකද වෙන්නේ? ඔබ hina වෙනවනේ. ඕකෙන් ඔක් කරන්න බෑ කියලා. ඇයි අර ගලේ තියෙන තද ගතියත් එක්ක මේ මිටි ඔරුත්තු දෙන්නේ නෑ කඩන්නේ. නේද? එහෙනම් ඔබට මොකක්ද දැන්න තියෙන්නේ? තද ගතියක් දැනලා තියෙනවා. චිත්ත චිත්ත. ඉතින් දින එළියේ තියෙන ගල ආවේ නෑනේ හිත ඇතුළට. ඔබ කොහොමද දැක්කේ තද ගතිය ඕක ඇතුලේ? දැන් ඔබට තේරෙනවද මේ කියන කතන්දර? තේරෙනවා තේරෙනවා තේරෙනවා. චිත්තදව හට ගන්නව නේද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආකාශ විඥාන කියන හයම හට ගන්න. ඒ හට ගන්නකොට එතන පඨවි ස්වභාවය තියෙනව නේද? ඒකට අනුව අර දකින්නකොට අන්නේ තද ස්වභාවය දැනෙනවා හිතට. දැන් තේරුණාද දැන් තේරුණාද ඇයි මෙතන ඒ සුද්දාස්තිකයේ ස්වභාවය තියෙනවා ඒක තමයි මම මේ පෙන්වන්නේ දැන් එතකොට බලන්න එහෙනම් සිතේ හැදෙන චිත්ත රූපයක් ත්‍රිමාණයක් නේද ත්‍රිමාණයක් ඒක හැදෙන්නේ තර න්‍යායයටම නේද අර දැන් ඉස්සල් විග්‍රහ කරේ ඔව් ඔව් පටවියාපතේ සිතේ ආලෝකය දැන් සිතේ ආලෝකය ඔන්න බලන්න ඒ කියන්නේ මේ සිත තුලත් ඔය විදිහටම ඔය රූප ටික ගොඩ නැගෙනවා. හ්ම් හරිද? එතකොට බලන්න ඒ ගොඩ නැගෙන්න හේතු වෙන්නේ මොකද්ද? අන්න අර සුද්දා අර හය හය හයක් මං කිව්ව පරමාණු හයක් තියෙනවා කියලා. හරිද? ඔව් මේ පරමාණු හයේ චලනය තමයි ওই රූපේ නිර්මාණය කරන්න හිත ඇතුලේ. හ්ම් ආ මනස ඇතුලේ ඔන්න ওই රූපේ නිර්මාණය කරන්නේ අන්න අර පරමාණු හයේ ක්‍රියාකාරීත්වය. ඔව් ඔව් ආ දැන් තේරුණාද මේ සිද්ධිය? ඒකේ තියෙනවානේ පටවි ස්වභාවය, ආපෝ තේජෝ වායෝ චිත්ත ස්වභාවය තියෙනවා. එහෙනම් ඔබට මේ දැනෙන චිත්ත ස්වභාවය දැනෙන ඝන ස්වභාවය අර එළියේ තියෙන එක නෙමෙයි. ඒක අර මේ ඔබ ඒක ස්පර්ශ කරාට ඔබේ ඇතුලෙන් හැදෙන ඝන ස්වභාවය කියන්නේ අරක නෙමෙයි. හිතේ තියෙන සුද්ධාස්තක වල ස්වභාවය. එහෙනම් අරක කවදාකවත් ඔබ ස්පර්ශ කළාද හිතෙන්? නෑ. අන්න ඒකයි මේ හිතේ හැදෙන එක බාහිරේ ගන්න බෑ කියන්නේ. හිතේ සුද්දාෂ්ටක වලට ඒකට අනුරූපව ගත්ත චිත්ත මේ ගත්ත දේකත් එක්ක රූපයක් හදා ගන්නවා. ඒකෙත් තියෙනවා පටවිය ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස උජා. මෙන්න මේ සුද්දාෂ්ටක වල එකතුවක් තමයි අන්න අර කියන රූප ටික. ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, ජීව රූපය මේ ඔක්කොම ඔහොම ඔහොම තමයි. රස රස රූපය, එතකොට පොට්ටබ්බ රූපය, ධම්ම රූපය ඔය ඔක්කොම ඔන්න ඔහොම තමයි හැදින්නේ. දැන් ඔබට තේරුණා? සාදු සාදු. ජීවිතේට මම හිතන්නේ මම හරිම වාග්යවන්තයි මෙච්චර පුළුල්ව මේක විග්‍රහ කරලා තේරුම් ගත්තම හරි ලේසියි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක බාහිරේ කිසි දෙයක් පනවන්න බෑමයි දැන් මම ඔබට කිව්වා නේද ඔන්න දැන් තමයි කතන්දරේ එන්නේ දැන් තමයි අපි දහමට හරියටම බහින තැන මේ ලෝකයක් කියලා අපිට හම්බ වෙලා තියෙන තැන ඇහැ රූප ගැටුණත් කන සද්ද ගැටුණත් ඒ කියන්නේ දිව රස ගැටුණත්, නාසයේ ගඳ සුවඳ ගැටුණත්, කය පොට්ටබ්බ ගැටුණත් ඉපදිලා තියෙන්නේ මොකද්ද? හිතක් නේද? හිතක්. හිතක් ඉපදිලා තියෙන්නේ. ඩේටා ටික අරන් තියෙන්නේ හිත. අර පහෙන් එකක්කටවත් මේ ඩේටා ටික අදාළ නැහැ. නෑ. හරිනේ. ආ ඇයි අදාළ නැත්තේ? මේ චිත්තද සුද්ධාස්තික ක්‍රියාත්මක වෙන්නේ මනස තුල විතරයි. මේක ඇතුලේ විතරයි. එහෙනම් ඒ ඒ ඒ ඒ සුද්දාස්තික ස්වභාවය තියෙන එතනට පමණයි. ඔව්. භෞතිකයේ පවතින තවත් සුද්දාස්තික ස්වභාවයක්. ඔබට දැන් තේරුණාද? තේරුණා. දැන් කෝච්චියක් කියලා හිතුවොත් කෝච්චිය ඇතුලේද යන්නේ? සීගිරි ගල කියලා හිතුවොත් සීගිරි ගල ඇතුලේද තියෙන්නේ? හොඳට බලන්නකෝ. ආ ඔය සීගිරි ගල ඔබට ගුණ දුර ඇතුලේ තියාගන්න. <laughs> දැන් ඔබට පේනවා මේ කතන්දරේ. එහෙනම් නමුත් සීගිරි ගලක් ඇතුලේ හැදෙනවා. හැදෙන්නේ කොහොමද? අන්නර සුද්දාෂ්ට ගුණික එකතු වෙන්නේ. භෞතිකයේත් හැදෙන්නේ මේ විදිහට, මනස තුලත් ඒ විදිහට. හැබැයි වෙනසක් තියෙනවා. ඒ හැදිච්ච චිත්ත රූපේ ඔය හැදුනනේ අපි හිතමු සීගිරි ගල කියලා. මේ සීගිරි ගල කියලා හැදිච්ච එක කොහොමද හැදුනේ? ඔන්න දැන් තමයි නියම තැනට එන්නේ. මේ සීගිරි ගල හැදුනේ කොහොමද? මේ සීගිරි රූපේ තිබෙන සුද්දාෂ්ට හරි. ඒක හැදෙන්න සිද්ධ වෙච්ච සිද්ධිය මොකද්ද? ඔන්න දැන් බලන්න. ඔන්න දැන් මම ඔබට මේ පැත්තෙන් දහමට ගලවලා පෙන්නන්නම්. හරිද? මේ ඉපදුනේ මොකද්ද? ධාතු ගොඩක එකතුවක් එකතු වුණාට අපිට සිතින් අපි දැනගත්තේ මොකද්ද සීගිරි ගලක් කියලා. ඔව්. සීගිරි ගලක් කියලා දැනගන්නේ දැනගත්තේ කොහින්ද? හිතින්. සීගිරි ගල කියලා දැනගත්තේ හිතින්. හරිනේ? ඉපදුනේ මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ගොඩක්. ඔව්. හොඳට අහගන්න. හොඳට. ඔය කිව්වේ සලායතන. ඉපදුනේ සලායතන දැනගත්තේ සීගිරි ගල. හොඳට බලන්න. ඉපදුනේ පංච උපාදානස්කන්ධය දැනගත්තේ සීගිරි ගල. හොඳට අහගන්න. පංච එතකොට ඉපදුනේ සලායතන සලායතන නිසා ඉපදුනේ මොකද්ද පංච උපාදානස්කන්ධයක් දැනගත්තේ මොකද්ද ඒ පංච උපාදානස්කන්ධය නිසා ඉපදුනේ මොකද්ද සීගිරි ගල සීගිරි ඒ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ එහෙනම් ඉපදුනේ සීගිරි ගල කියලා දුක්ඛ දුක්ඛ හොඳට අහගන්න ඊට පස්සේ සලායතන හැදෙන්න හේතුව තමයි නාම රූප නාම රූප හැදෙන්න හේතුව තමයි විඥාන විඥාන හැදෙන්න හේතුව තමයි සංකාර සංකාර හැදෙන්න හේතුව තමයි අවිද්‍යාව. එහෙනම් සීගිරිගල කියලා ඉපදු හදිච්ච එකේ මූල ධාතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද? කෙලෙස් නේද? කෙලෙස්. කෙලෙස් අන්න බලන්න. එහෙනම් මේ මේ සිදු වෙන භෞතිකයේ වෙන මොන කතන්දරේ සිද්ධ වුණත් මේ හිත අරන් තියෙන්නේ වෙන කතන්දරයක් නේද? ඔව් අන්න ඒකයි ලිඩි අන්න ඕකයි දැනගන්න ඕන කතන්දරේ එහෙනම් බලන්න මේ සීගිරි ගල කියන එක හටගෙන තියෙන්නේ අවිද්‍යාව කියන මූල ධාතුවෙන්. හරිද? මේ අවිද්‍යාව කියන මූල ධාතුවෙන් තමයි මෙතන මේක මේ මම අනිපැත්තේ මේ ආයතන පබ්බෙන් පොඩ්ඩක් පෙන්නුවේ. හරිද? ඒ කියන්නේ මේක එතනට ගලපලා පෙන්නුවේ ඔබට කොතනින් හරි දැන් මෙතන සමහරක් අයට මේ සුද්දාෂ්ටක පැත්ත තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එයාට අනිත් පැත්තත් මෙතන දැනගන්න පුළුවන්. ඒකට මේ කියන්නේ මේ කතාවමයි කියලා. ධාතු පරයයෙන් කියන්නේ මේ ආයතන පබ්බේ ගැනමයි කියලා ඒගොල්ලන් දැනගන්නවා මෙතන. හරිනේ? ආන්න බලන්න. එහෙනම් බලන්න දැන් බලන්න මම ඔබට කිව්වා නේද අනිච්ච කියන්නේ මේ මේ මේ මේ ලෝකයේ තියෙන නියාම ධර්මයක් කියලා. ධම්ම නියාමයක් කියලා. ඔව්. අනිච්ච කියන තැන තියෙන්නේ මොකද්ද? උදේ වය කියන. සමුදය නිරෝධය කියන එක. එහෙනම් මොකද්ද සමුදය වුනේ? අන්න ඉති ඉමස්මින් සති ඉදං හෝති මස්ස උප්පාදා ඉදං උප්පච්චති ඉති ඉමස්මින් අසති ඉදං හෝති අනේ sorry ඉති ඔව් ඉති ඉමස්මින් අසති ඉදං අයි මං කියන්න ඉති ඉමස්මින් සති ඉදං හෝති මස්ස උප්පාදා ඉදං උප්පච්චති ඔය සමුදය වුණා ඔන්න බලන්න ඔය තියෙන සමුදය ධර්ම මොනවාද සමුදය ධර්ම දුක්ඛාරිය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍යය හරිද? මොකද්ද ධර්මතාවය? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප ඕන්න සමුදය ධර්ම. මොකද්ද හටගත්තේ? දුක්ඛ ස්කන්ධය. ඉති ඉමස්මින අසති ඉදන්න හෝති ඉමස්ස නිරෝධෝ ඉදන් නිරුච්ඡති. අන්න නිරෝධ ධර්ම. හරිද? ඔන්න නිරෝධම. ওই මොකද නිරුද්ධ වෙන්නේ? අවිද්‍යාව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධා සංකාර නිරෝධා විඥාන නිරෝධා ওই විදිහට දුක්ඛ ස්කන්ධ නිරෝධෝ හෝති. චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණයට. දැන් එන්න හදන්නේ. ත්‍රිලක්ෂණයෙන් තමයි දැන් මම මේ පෙන්වන්න හදන්නේ ඔයාලට. න්‍යාම ධර්මයේ මොකද්ද? මේ ධම්ම න්‍යාමයේ මොකද්ද මේ ලෝකයේ පවතින අනිච්ච දුක්ඛ අනාත්ම. හරිද? ඔන්න බලන්න. හරි. එහෙනම් බලන්න මේ අනිච්ච කියන තැනම මූල ධාතුව මොකක්ද? අවිද්‍යාවනේ. අවිද්‍යාව. ආ. අවිද්‍යාව. ඔබ දැක්කද? එහෙනම් බලන්න අනිච්ච තියෙන තැනම තියෙන මූල ධාතු මොකද? අවිද්‍යාව. එහෙනම් බලන්න හොඳට බලන්න මේ කතන්දරේ. එතන එතන අන්‍ය ස්වභාවයකට පත් වෙනවා කියනකොට බලන්න. අන්න හරි. එතන එතන අන්‍ය ස්වභාවයකට පත් වෙනවා කියනකොට ඔබ ඥාණයෙන් බලන්න. ඔන්න ඊගාවෙක ඉපදෙනවා. ඒක නිරුද්ධ වෙනවා. උපත මරණය. උදේ වය සමුදය නිරෝධය. ඔව්. දැක්කද ඔබ එතන? එහෙනම් බලන්න මේ අනිච්ච ධර්මතාවය තුල 31 ලෝක ධාතු තියෙන ධර්මතා 31 ලෝක ධාතුවේම තම උරුම ධර්මතාවය තමයි අනිච්ච ධර්මතාවය. එහෙනම් යමක් අනිච්ච නම් උරුමය මොකද්ද දුක. හැබැයි මේ හටගන්න එකේ ගන්න කිසිම සාරයක් තියනවා. දැන් ওই ලෝකේ හම්බ වෙන්නේ කයෙන්ද හිතෙන්ද? හිතෙන්. එහෙනම් ඔය හිතේ හැදිච්ච ඔය ඔය සීගිරි ගලිය ඔබට නගින්න පුළුවන්ද දැන් ඔව් ආ ඕකෙන් අපිට පොඩ්ඩක් මේ මේ ගල් ක්‍රෂර් එකක් දාලා කඩලා අරගෙන අපිට ගෙවල් ටිකකට ගෙවල් හදන්න පාරවල් ටිකකට තාර දාන්න ගන්න පුළුවන් මේ ගල් ටික. <laughs> අසාරයි නේද? <laughs> දැක්කද සිද්ධිය? එහෙනම් බලන්න මේ ධාතු එහෙනම් බලන්න ඔබ දැන් ඔන්න ඔබට පේනවා න්‍යාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය. ඒ ක්‍රියාකාරීත්වය ඇතුළ හැමතිස්සෙම මොකද්ද වෙන්නේ? මේ ශක්ති ගලණයක් වෙන්නේ. ධාතු ධාතු විපරිණාමයක් කියන්නේ ශක්ති ගලණයක්. ඒ ශක්ති ගලණය සිද්ධ වෙන්න අන්න බලන්න මෙන්න මේ පංච නියාම ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් තමයි එතන තියෙන්නේ. ඒ තුල මොකද වෙන්නේ හැම තැනකම ශක්ති ගලණයක් තියෙනවා. ඔබට තේරෙනවද? ඔන්න බලන්න දැන් මම ඉතුරු කෑල්ල තමයි කිව්වේ නෑ. දැන් මම ඔබට කිව්වා නේද? එනකොට ඒක මුලාවක් නේද? මුලාවක්. ඒක තමයි. ඒක මුලාවක්. දැන් ඒක තමයි දැන් මේ මුලාව පෙන්වන්න හදන්නේ. මම කිව්වා නේද දිත්තයක් ගැන. මම දකින රූපේ රූපේ දකින මම කියලා. ඔව් අභ්‍යන්තර බලන්න. දැන් ලෝකේ හම්බුනේ ඇහෙන් කනෙන් නැහෙන් දිවෙන් කයෙන්ද හිතෙන්ද? හිතෙන්. ආ ඔතන නේද කයට දිත්තයක් සකස් වෙනවද හිතටද දිත්තේ සකස් වෙන්නේ? ඇහැට දිත්තයක් සකස් වෙනවද හිතටද දිත්තේ සකස් වෙන්නේ? නහයට දිත්තයක් සකස් වෙනවද හිතටද දිත්තයක් සකස් වෙන්නේ? සියල්ල චිත්තජයනේ. දැන් සියල්ල මනස මුල් වෙලා වෙන සිද්ධිය. ඔන්න දැන් බලන්න සිද්ධිය. දැන් මම ඔබට හොඳට පැහැදිලි කරා. මේ චිත්තදව හටගන්න සුද්දාස්තක කියන එක වෙන කොහෙවත් නැහැ. ඒක තියෙන්නේ කොහෙද? චිත්තදව පමණයි. උත්තුජෝ හටගන්න සුද්දාස්තක ඒ ස්වභාවයට පමණයි. ආහාරජෝ හටගන්න සුද්දාස්තක ඒ ස්වභාවයට පමණයි. ඔව්. කර්මජෝ හටගන්න සුද්දාස්තක ඒ ස්වභාවයට පමණයි. එහෙනම් මේ චිත්තදව හටගන්න සුද්දාස්තක හරහා නිර්මාණය වෙන කිසි දෙයක් මේ ලෝකේ වෙන කොහෙවත් තියනවද? නෑ ඔබේ චිත්තද චිත්තය හරහා නිර්මාණය වෙන ඒ සුද්දාස්තික ස්වභාවය වෙන කොහෙවත් තියනවද කාට හරි ගන්න නෑ ඒ නිරූපස ආ දැන් ඔබට තේරෙනවද ලෝකේ පෞද්ගලිකයි දැන් ඔය හිතේ හැදෙන එක එළියේ කොහෙවත් පනවන්න නම් එළිය සුද්දාස්තික වලට යන්න බෑ හරිද ඒ සුද්දාස්තික තමයි එතකොට දැන් බලන්න ඔබට බාහිරේ යමක් කියලා අහු වෙනවා නම් දිත්‍යයක් සකස් වෙලා නේද මට පේන රූපයක් රූපේ පේන මම කියලා. ඔන්න දැන් අල්ලගන්න දැන. අභ්‍යන්තර බාහිර කියලා දෙපැත්තකට අහු වෙලා නේද? මම සහ ලෝකය කියලා. දැන් බලන්න මේ හිතේ හැදෙන එක එළියේ ගන්න පනව ගන්න පුළුවන්ද දැන්? පැන වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා නේද? අන්න බලන්න පැන වෙන්නේ අවිද්‍යාව නිසාමයි නොදන්නාකම නිසාමයි මුලාවට අහු වෙලා. එළියේ තියනවා කියලා ගන්නෙ. මේ හිතේ හැදිච්ච එක එළියේ තියනවා කියලා ගන්න තැනම අවිද්‍යාව. මුලාවක් තියෙන්නේ. මුලාවට මුලාව කියලා කියන්නේ රැවටීමක්. මේ රැවටීම නොදන්නාකම තමයි අවිද්‍යාව. එහෙනම් බලන්න ඔබට යමක් එළියේ නිර්මාණය වෙනවා කියන්නෙම අවකාශය තුල අන්න අවකාශය සකස් වෙනවා. අවකාශ ධාතුව ඔන්න සකස් වෙනවා. ඔන්න බලන්න. අවකාශ ධාතුව සකස් වුණා කියලා කියන්නේ දුර සකස් වුණා. ඔව්. හොඳට අහගන්න මේක. දුර සකස් වුණා. ඒ රූ- ඔබ ඔබ ඉන්න ඔබ- ඔබට ඔබ දකින රූපේ රූපේ දකින ඔබ අන්න රූපේට ඔබ දර ඔබ ඉන්න ඔබ ද- ඔබ ඉන්න තැනින් දැන් තියෙන දුර. ඒකේ අන්න ඒ රූපේට උස දිග පළල. එහෙනම් බලන්න ওই අවකාශය කියන්නේම අවිද්‍යාව. ওই දුර කියන තැන තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව තියෙන්නේ. ඒක එක පැත්තක්. හරිද? ඊට පස්සේ ඔන්න දැන් ඕකට දෙනවා නේද වටිනාකම් ටික හොඳ නරක ප්‍රිය සැප හරිද වටින නොවටින සැප දුක ඔය ටික දුන්නේ කොහටද ඔක්කොම අර එළියේ තියෙන රූපෙට නේද ඒ රූපෙට එකට ගන්න ලස්සන ගියා එහෙමනේ හොඳ කෙනෙක් ඇත්ත එළියේ තියෙන රූපෙට නෙවෙයි නේද හිතේ හැදෙන රූපෙට ඇත්තට වෙන්නේ මෙහෙට. අහුවෙන්නේ කොහෙද? හොඳ කෙනෙක් කියලා දාන්නේ මේ මේ ඉන්න කෙනාට දෙන්න ඉන්න කෙනාටද? එළියෙන්ද? ඒක දැන්නේ දන්නේ ඇතුළේ. ඒ කියන්නේ එළියට දාපු දැනම එක මුලාවක්. ඒකට අර ටික ගැට ගැහුවාම තව මුලාවක්. මුලාවෙන් මුලාවක්. මේ දෙකම නොදන්නාගම් මොකක්ද? අවිද්‍යාව නේද? ඔන්න ඊගාව තැන. දැන් ඔන්න බලන්න ඔය ඔය ගත්ත රූපේ උසදිග පළල කියලා කියන්නේ හිතෙන් උසදිග පළල කියලා කියන්නේ මොකද්ද? සැප දුක ඒ කියන්නේ සැප ඔය ප්‍රිය අප්‍රිය කියන තැනින් නේද ඔය වටිනාකම් ටික උසදිග පළල ඉන්නේ. හිතේ උසදිග පළල කියන්නේ ඕක නේද? ළඟ අය දුර අය වටිනා අය නොවටිනා අය කියලා. ඔය තියෙන හිතේ උසදිග පළල. ඔබට දැන් තේරෙනවද මේ කියන කතාව? හරි ගැඹුරු කතාවක්. එතකොට බලන්න ළඟ අය දුර අය මේ දැන් තේරෙනවද මේ කියන කතාව මොකද්ද කියලා? හ්ම් එතකොට බලන්න ඒ ප්‍රමාණයට නේද හිතින් බැඳිලා තියෙන්නේ. ආ දැන් ඔබට තේරෙනවද ළඟ කෙනා ඒ ප්‍රමාණයට බැඳිලා කියන්නේ ඒ ප්‍රමාණයට කෙලස් ගොඩක් නේද උතන තියෙන්නේ. ඒ ප්‍රමාණයටම අවිද්‍යාවයි තණ්හාවයි නේද යෙදිලා තියෙන්නේ. චන්දරාගේ නේද යෙදිලා තියෙන්නේ ඔය. හ්ම්. දරුවෝ මහත්ය ගෙවල් දරුවෝ දැන් ඔබ මේ දකින්නේ මොකද? එහෙනම් මේ ළඟ දුර කිව්වනට වැඩිය අල්ලගත්ත ප්‍රමාණය නේද? අන්න හරි අල්ලගත්ත ප්‍රමාණය. අල්ලගත්ත ප්‍රමාණයට අනුව නේද වටිනාකම් ටික දෙන්නේ. ළඟ නෑයෝ දුර නෑයෝ. නේද? අපේ කට්ටිය, මගේ කට්ටිය, අනිත් අයගේ කට්ටිය. හරිනේ? අන්ත දෙකක් නේද හැමදැනම යන්නේ. අන්න බලන්න. එතකොට බලන්න ඔය වටිනාකම් ටික ඔක්කොම එන්නේ කොතනින්ද? වන්න අර දුර කියන මෙන්න මේ ඇතුලෙන් දාන්න. අන්න බලන්න. තේරුණාද ඔබට මම කියන දේ? අර එළිය අපි ගත්ත උපමාවම තමයි මෙතනට ඔබ ගන්න ඕනේ. හැබැයි එතනදී හිතේ ස්වභාවයට ඔබ ඒක ගලප ගන්න ඕනේ. හිතේ දුර කියලා කියන්නේ මොන දුරද කියන එක. හිතේ දුර කියන්නේ ඔබේ බැඳීම්. ඔබේ ඇලීම්. ආන්න ඒකට අනුව තියෙන දුර. තේනවද ඔබ? එහෙනම් දරුවා ඇයි මෙච්චර වටින්නේ අපිට? මේ ඇලිලා තියෙන අල්ලන් ඉන්න තැන නේද? ළඟ නේද? ඒකට දීලා තියෙන උසදික පළල නේද ඔය තියෙන්නේ? ත්‍රිමාන රූපේ නේද ඔය තියෙන්නේ? ඒ ප්‍රමාණය කියන්නේ කෙලස් ගොඩක් නේද? පොඩ්ඩක් කැටි කැටි යනවා මට විතරක්ද දන්නේ. ඒ කියන්නේ මහත්තයා පටවි පටවි අපි ඒ ඒ ගතියම තමයි පටවි ස්වභාවයම තමයි තද ගතිය. හරි අන්න හරි දැන් ඔබතුමීට තේරෙනවා නේද මේ සිද්ධිය? එතකොට එහෙමනම් හොඳට ලෙහෙනවා. හොඳට ලෙහෙනවා නේ. එතකොට බලන්න එහෙනම් විඥානයේ සිව්වෙනි මානෙ මොකක්ද? ආලෝකය. තේජෝද. හරි. විඥානීය සිව්වෙනිමාණයෙන් එන්නත් ඕනේ එහෙනම් මොකද්ද? ආලෝකය නේද? ආලෝකය කියලා කියන්නේ ආලෝකය කියලා කියන්නේ මොකද්ද? ආලෝකය. හොඳට අහගන්න. චක්කුං උදපාදි. ඥානං උදපාදි. ප්‍රඥා උදපාදි. විද්‍යා උදපාදි අවිද්‍යාවෙන් විද්‍යාව ආලෝක උදපාදි ප්‍රඥාව නේද සාදු මහත්තයා ඔව් සාදු <laughs> එහෙනම් බලන්න විඥානයේ සිව්වෙනි මානෙ මොකද ප්‍රඥාව ප්‍රඥා ප්‍රඥා ආලෝකය වැඩි වෙන්න වැඩි වෙන්න අර බැඳීම් ටික මොකද වෙන්නේ ආ ලෙහිලා ලෙහිලා ලෙහිලා ලෙහිලා යනව නේද දිය වෙලා දිය වෙලා වටිනාකම් ඔක්කොම ටික දිය වෙලා යනකොට අන්ධකාරය අයින් වෙලා මොකක්ද වෙන්නේ ආලෝකය නේද සම්පූර්ණයෙන්ම ආලෝක කලා මෙදිරි එළියක්, ඉටිපන්දමක්, 100 බල්බ් එකක් 500 බල්බයක් ආනන්ද සූර්යා පෑවුවා. දැක්කද? දැක්කද? ආ දැන් ඔබ දැක්කද මේ සිද්ධිය? ඔබ මේ ඇත්ත දකිනකොට ආ දැන් ඔබ දැක්කද මේ සංසිද්ධිය එහෙනම්? එහෙනම් මේ සුද්දාස්තක චලනීය කියලා කියන්නේ මොහාන්ධකාරය කියන්නේ නේද? අන්න හරි මෝහ අන්දකා ඔය තියෙන්නේ මෝහන්දකාරය හරියට හරි අවිද්‍යාව එන තැනම තියෙන්නේ මෝහන්ද මුලාවනේ තියෙන්නේ ඒක මූල ධාතුව මොකද අවිද්‍යාව මෝහ අන්දකාරය කියන්නේ ඔන්න ඔතන දැක්කද ඔබ මෝහ අන්දකාරයෙන් මිදිලා අන්න රාලෝකයට එන හැටි සම්මා දිට්ඨි නේද ආන සෝවාන් අන්න සත්‍ය ඥාන පහළ වුණා ඥාන දර්ශන හතරක් පහළ වුණා නේද ආන්න ගමන යනවා සකදාගාමි අන්න අන්න සකදාගාමි මාර්ග සකදාගාමි අනාගාමි මාර්ග අනාගාමි අරිහත් මාර්ග අරිහත් පැහැදිලිද පැහැදිලිව හත්යන් මේ හරීම භාග්‍යවන්තයි ඒ දේශනාව නම් මම හිතන්නේ මම මගේ තිබුණ ගැටලු ටික 100%ක්ම විසඳුණා. දැන් එහෙනම් බලන්න මහත්තයා ඔව් ඔව් අසංක මහත්තයා පොඩි දෙයක් ඇහුවට කමක් නැද්ද ඔබතුමාව කියනකන් ඉඳලා අහන්නද? හරි කවන්නේ අහන්න කවන්න අපි ඒකත් එක්කම මෙතනින්ද අයියා දිගටම මාත්‍යා මේ දැන් අපි ගලක් දැන් ගලක් ගලක් දැන් සීගිරි ගල දැක්කම අපි ඒක සීගිරි ගල කියලා අඳුරගන්න එක එතන අවිද්‍යාව අවිද්‍යාව කෙලෙස්නේ මේ මාත්‍යා නේද අන්න හරි ඒක තමයි අර මම පෙන්නේ කෙලින්ම අවිද්‍යාව මූලෙන් උපද්දපු මේ ඵලයක් නේද මේ කෙරෝලි තියෙන්නේ හැදිලා දැන් සීගිරි ගල කියලා එතකොට මහත්තය දැන් අරිහතුන් වහන්සේ නමක් ඔය සීකිරි කල දැක්කොත් අඳුරගන්න අඳුරගන්නව නේද එතකොට එතන කොහොමද සංසිද්ධිය වෙන්නේ උන්නාන්සිටත් මේ ක්‍රියාවලියෙන් වෙනවා හැබැයි ඕක වෙනස් ඒ කියන්නේ ඇහැරූප චක්කු විඤ්ඥාන කියනකොට උන්වහන්සේට එතනින් එහාට තිංගන් සංගති පස්ස කියනකොට ස්පර්ශ ස්පර්ශයක් විතරයි චන්දරාගය යෙදෙන්නේ චන්දරාග ආ ස්පර්ශ ස්පර්ශයක් විතරයි චන්දරාගයක් යෙදෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? රාග සංපස්ස, දේශ සංපස්ස, මෝහ සංපස්ස කියන තුනෙන් එකක් අය යෙදෙන්නේ ඕක යෙදිච්ච තැන තමයි පස්සපච්චයා වේදනා කියන තැනදී සෝමනස්ස සහගත ආන්නර වේදනාවක් හටගන්නේ. හරි? අන්න හරි. දෝමනස්ස සහගත වේදනාවල් එතකොට මෝහ සහගත උපේක්ෂා වේදනාවල් කියලා තුනක් එන්නේ උතනට. උන්නාන්සෙට තියෙන්නේ මොකද්ද උතන? එකයි. එකයි. එකයි තියෙන්නේ. එකයි තියෙන්නේ. රැවටීමෙන් මිදිලා චන්දරාගේ යෙදෙන්නේ නැහැ හිතේ. උන්වහන්සේ රැවටෙන්නේ. හැබැයි උන්වහන්සේට මේක නවත්තන්න පුළුවන්ද? බෑ. නවත්තන්න බෑ. උන්වහන්සේ අන්න මේක ක්‍රියාසිතක් හැටියට පරිහරණය කරනවා. කොහොමද ක්‍රියාසිතක් හැටියට පරිහරණය කරන්නේ? ජවන් සිත් හත ක්‍රියාත්මක වෙනවා ක්‍රියා ජවන් හැටියට. හරිනේ? ඒ කියන්නේ ජවන් සිත් ඒ කියන්නේ ජවන් මේ චිත්තක්ෂණ හත මේක ක්‍රියාත්මක වෙනවා ක්‍රියාසිත හැටියට. ක්‍රියාජවන් හැටියට. අන්න එතකොට කාමාවචර කුසල් කාමාවචර අකුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල් කියන හතරේ දෙන්නේ නැහැ. එතන. ඒ හතරම නැහැ. ඔය තින් ප්‍රත්‍යක්ෂන ලෝකේ. පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, අනිත්‍යාවි සංකාර කියන තැන. පුඤ්ඤ පාප පහීනස්ස වෙච්ච තැන ක්‍රියාසිතක් විතරයි. පරිහරණය. උනාසිටත් මේක හම්බ වෙනවා. හැබැයි උන්නාසේ ඒක ඇත්තක් කියලාද ගන්නෙ? නෑ. අන්න ඒකයි. අන්න ඒකයි. අන්න ඒකයි. උන්වහන්සේ එහෙනම් ඒක නේද උන්වහන්සේ ඉක්මනට පිරිනුවන් පාන්න කැමති වෙන්නේ. ඇයි මේක පුදුම රැවටීමන්නේ මේක මේ පුදුම වදයන්නේ නේ. එහෙනම් උන්වහන්සේ මේ මේ මේ මේ මේ අවබෝධය තුළ උන්වහන්සේ මොකද්ද මේ බලන්න ඉස්සෙල්ලා. පුළුවන් තරම් ඉක්මනට පිරිනිවන් සැනසෙයි. එතන තමයි ඇයි තව දවසක් ජීවත් තව අවුරුදු 20ක් ගිහිල්ලත් වෙන්නේ ඒක නේද? ඒ 20 තුල මේ කායික වේදනාවල් ඔක්කොම දරන්න වෙනව නේද? වෙන ටික. ආ ඒකෙනුන් නිදහස් නේද? දැන් පිරිනවන් පෑව. අනිවාර්යයෙන්. ආ එහෙනම් බලන්න පෘථග්ජනයා කැමති වෙනවා ජීවත් වෙන්න. ඔක්සිජන් ටිකක් හරි අරගෙන. අවබෝධයටපත් වෙච්ච ඒ උන්වහන්සේලා මොකද්ද? පිරිනවන් පාන්න කැමති. ආ ඇයි මෙතනින් ඉවරයි නේද මේ සසර ගමනම? ආයි මේ කවදාත් කරන එකට ආ අන්න ඒක. ඒක ලොකු වෙනසක් තියෙනවා. අන්න ඒකයි. එතකොට එහෙනම් එතන මොකද්ද නැති? එකම එක දෙයයි නැත්තේ. චන්දරාගයේ දෙන්නේ නැහැ. දෙන්නේ. යෝ චන්දරාග විනියෝ චන්දරාග පහන ඉදන් නිස්සරණම් කියන තැන උන්වහන්සේ ඉන්නේ. මේක යෙදෙන්නේ රැවටෙන්නේ. නැති රැවටෙන්නේ. අන්න ඒක. හොඳයි. තව හොඳයි. ඉතින් එහෙනම් දැන් මේ කියන්න අපු ගතන්දරේ ඉතුරු චුට්ටක් මම කියලාම දාන්න. හරිද? ඔන්න බලන්න. මම ඔබට මේ අවකාශය ගැන කිව්වා. අවකාශය කියන්නෙම අන්න බලන්න අවකාශ එහෙනම් අවකාශය කියන්නෙම දිත්තේකට අහු වෙනවා කියන එකමයි නේද? ඔව්. ඒ කියන්නේ අපේ මේ ජීවිතය ඔන්න බලන්න. ඔබ ඉපදිච්ච එක දන්නවද? මව්කුසින් ඉපදුනා කියලා ඒ වෙලාවේ? නෑ. ඔබට මරණය කවදාකවත් දකින්න පුළුවන්ද මම මැරුණා කියලා? බෑ. එන බලන්න මුලත් නැති අගත් නැති දෙකක මැදක් නේද අහු වෙලා තියෙන්නේ. ඔව්. ඔන්න ඔකට කිව්ව ජීවිතය කියලා. නේද? ඔව්. ඕක හරියට ඉහෙලපු කුඩයක් වගේ. කුඩේ ඉහෙලලා තින්නේ මොකෙන්ද? නනවල. අපි හිතමු නන 8ක් කියලා. ඔය නන 8 තියෙනකන් ඉහළට තියෙනකන් තමයි කුඩේ ඉහිලිලා තියෙන්නේ. ඔන්න ජීවිතේ. ඔය නන 8 මොකද්ද? අටලෝ දහම්. ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා, යස ආයස, සැප දුක කියන්නේ. එතකොට බලන්න එහෙනම් මේ අපේ ජීවිතය කියන මෙතන නතු වෙලා තියෙන්නෙම මේ නනාට උඩනේ තියෙන්නේ ඉහිලිලා කියන තැන කුඩේ. නනාට ඇකිලිච්ච වෙලාවට තමයි කුඩේ ඇකිලෙන්නේ. නේද? එහෙනම් නනාට අපි ජීවත් වෙනවා කියන දන්න කුඩේ ඉහිලිලා තියෙනවා කියන්නේ මේ කුඩේ ඉහෙලිලා තියෙන ස්වභාවය නතු වෙලා තියෙන්නේ මොකටද? අටලෝ අටලෝ දහමට. අටලෝ දහම කියන දැන තියෙන්නේ මොකටද? දතාවය. දවතාවය. දතාවය හටගන්න මූල ධාතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව. ඒක තුල ක්‍රියාත්මක වෙන ධර්මතාවය මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ම. දවතාවය කියන්නේ අභ්‍යන්තර බාහිර ආන්න හරි මේ දෙත දෙත දෙපැත්තකට දාන එක. එහෙනම් දැන් බලන්න මේ හිතේ හැදෙන රූපේ අපිට එළියේ පෙනෙන තැනම අපි ඒකමයි ඒක එළියේ තියෙනවා කියලා ගන්න තැනම ඔබට දැන් තේරුණානේ දෙතන කෙලින්ම අවිද්‍යාවට අහු වෙලා කියලා. අහුණා. ආන්න බලන්න මුලාවට අහු වෙලා කියලාම අහු වෙනවනේ. අන්න එක්කද වැඩි. යකෝ කියලා දෙනකොටත් හිතේ එහෙම තමයි. <laughs> හොඳයි හොඳයි සාසත්. දැන් දැන් ඊතර නෑනේ. නිදාස්නේ. හොඳයි. එතකොට දැන් බලන්න එහෙනම් දැන් මේ ධර්මතාවය ඔබ දකිනවා. මොකද දකින්නේ? ඔබ අවබෝධය තුල දකිනවා මේක මේ සිත තුලම ගොඩනැගෙන ලෝකයක් මිසක් අර ඇහැ කන නාසය දිව කය මන කියන කය කියන පහ ඇහැ කන නාසය දිව කය කියන පහ හිස් ගෙවල්ම පහක් කියලා ඔබට අයින් කරන්න පුළුවන්. ඉතින් ඔබ එකයි දකින්න ඕනේ. මෙන්න මේ හිතේ හැදෙන ලෝකය තමයි ඔබ ඔබ දකින්න ඕනේ. හරිනේ. එහෙනම් බලන්න මේ හිතේ හැදෙන ලෝකයේ ඇත්ත දකිනවා. ඇත්ත මොකද්ද කියලා. රූපය හැදින්නෙත් මේක ඇතුලේ වටිනාකම් දෙන්නෙත් ඇතුලේ මේක ඇතුලෙමයි. එහෙනම් ඔබ ගනුදෙනු කරලා තියෙන්නේ මේ ඇතුලේ මේ හිත ඇතුලෙම විතරයි නේද? එළියට ගිහිල්ලම නෑ නේද? අන්න ඒකනේ වැඩි කියන්නේ. එතකොට බලන්න මුලත් නැති අගත් නැති තැනක මැදක් අහු වෙලා දුවනවා. මුලාවක්ම නෙමෙයිද? මුල දන්නෙත් නෑ අග දන්නෙත් නෑ. හැබැයි මැදක් තියනවා කියලා අඳ ගන්නවා. අන්න බලන්න මුලාවකටම අහු වෙලා යන හැටි. එතකොට එහෙනම් දැන් මේක දකින්න දකින්න දකින්න ඔබ මේ වටිනාකම් දීපු වටින දේවල් වලට මොකද වෙන්නේ? හරි කනගාටුවක් ඇසේ. යනවා අර වටිනාකම් දීපුවා මොකද වෙන්නේ? ටික ටික ටික අඩු වෙනවා කියන්නේ මේ සුද්දාස්තක චලනය. හොඳට අහගන්න. මේ චිත්තද සුද්දාස්තක චලනය අවකාශයත් එක්ක වෙන දුර වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. අඩු වෙනවා. අවකාශය අඩු වෙනකොට ඔන්න බලන්න අවකාශය කියන්නේම අවිද්‍යාවට කියලා මම කිව්වනේ. හරි? ඔන්න බලන්න. දිත්තේ සකස් වෙනකොටම එතනම තමයි අවකාශය හටගන්නේ. සකස් වෙන තැන පැවැත්ම කියන්නේම මොකද්ද? පැවැත්මක් වුණොත් තමයි යමක් කියලා ගන්න වෙන්නේ. පොට්ටිවේ හරි පැවැත්මක් තිබුණොත් තමයි යමක් කියන්නේ. පැවැත්ම කියන්නේම කාලයට. පැවැත්ම කියන්නේ කාලය. හොඳට බලන්න ඕන උතන. කාලය. එතකොට බලන්න කාලය කියන්නේ කාලයක් තිබුණොත් තමයි කාලයකට අහු වුණොත් තමයි ඔබට යමක් හම්බ වෙන්නේ. හරිනේ? හොඳට අල්ලගන්න. කාලයක් කියලා වැටුණොත් තමයි ඔබට යමක් කියලා ගන්න පුළුවන් ඉන්නේ. ඔබට කාලයකට අහු වුනේ නැත්නම් එතන අකාලික වුණොත් ඔබට යමක් පණවන්න බැරි වෙනවා. එහෙනම් බලන්න කාලය කියන්නෙම හොඳට බලන්න යමක් කියලා හම්බ වෙන තැනම දුක්ඛාරිය සත්‍යය. ඔන්න දහමට ගලපලා යමක් කියලා පංච උපාදානස්කන්ධය කියන්නේම අන්න බලන්න දුක දුක කිව්වේ මොකද දුක්ඛාරිය සත්‍ය. හරි? දුක ඇති වෙන්න හේතුව තණ්හාව. දුක්ඛ සමුදය ආරිය සත්‍ය තණ්හාව. එහෙනම් බලන්න මේක කාලයකට නතු වෙනවා කියන්නේ යමක් හම්බ වෙනවා. අන්න තණ්හාව. කාලය කියන්නේම තණ්හාවට. අවකාශය කියන්නේම අවිද්‍යාවට. හොඳට බලන්න. දැන් ඔබ මේක දකින්න දකින්න මේ වටිනාකම අඩු වෙන්න අඩු වෙන්න මේ බලන්න අවකාශය අඩු වෙනවා. අරකට ගැටෙන කාලය අඩු වෙනවා. ගැටෙන කාලය අඩු වෙනවා කියන්නේ මොකද්ද? තණ්හාව අඩු වෙනවා. වටිනාකම් අඩු වෙනවා කියන්නේ මොකද? අවකාශය අඩු වෙනවා. මේක දකින්න දකින්න දැන් මොකද වෙන්නේ? ඊළඟ වටේට එනකොට ආයි තව චූට්ටක් අවකාශය අඩු වෙනවා. ඒ තව චූට්ටක් කාලය අඩු වෙනවා. තව චූට්ටක් අවකාශය අඩු වෙනවා. තව පොඩ්ඩක් කාලය අඩු මේ විදියට මේ විදියට ගෙවෙනවා කියන්නේ මොකද? අවිද්‍යාව දුරු වෙනවා, තණ්හාව දුරු වෙනවා. ඊගාවට යෙදෙන අවිද්‍යාව ඊට අඩුවෙන්. ඒ හරකට යෙදෙන තණ්හාව ඊට අඩුයි. ඒ ඒ ඒක ඒ ඒ ඵල දෙකෙන් නිර්මාණය වෙලා ඊගාවට ඒ ඒ ඵලය හේතුවක් වෙලා හැදෙන ඊගාව හිත. අන්න බලන්න. ඒකේ අවිද්‍යාව ඊට චුට්ටක් අඩුයි. ඒ නිසා ගොඩනැගින රූප වලට ගැටෙන ඇලෙන ගැටෙන ස්වභාවය චන්දරාගේ ඊට චුට්ටක් අඩුයි. එහෙනම් ඔය මොකද්ද පෙන්වන්නේ? සුද්දාස්තක චලිතයේ අවකාශයත් එක්ක වෙන එක ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ අඩු වෙනවා. අවකාශ ධාතුවත් එක්ක සුද්දාස්තක චලිතය අඩු වෙනවා. අඩු වෙනකොට අඩු වෙනකොට ආ දැන් ඔබ එහෙනම් එතකොට මොකද වෙන්නේ? මේක දුවන්නේ නෑ. ආ හතර ආකාරයකම රූපවල සුද්දාස්තක චරිතය අඩු වෙනවා 21 ආකාරයක පරමාණු වල සුද්දාස්තක චරිතය එන්නේ එන්නේ එන්නේ අඩු වෙලා දවසක් සම්පූර්ණයෙන්ම නැතිම වෙලා යනවා. අන්න එතන ආ දැන් තීරණාදී එන්නේ එතන. අන්න එතන තමයි තේනද එතනට එනකන් ඒ ටික. ඒ පැහැදිලි හොඳටම. අන්න එතන තමයි පෙන්වන්නේ නිස්සිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. චලිතේ අසති පස්සද්දි. පස්සද්දි අසති නැතින හෝති. නැති ආසති ආගති ගතින හෝති. ආගති ගතිය ආසති චුති උපපාතෝ චුති චුති උපපාතෝ නහෝති චුතිඋපපාතේ අසති නිවේදන හුරන්නන උභයන්තරේ එසේ වෙන එක දුක්ඛස්සාති කියලා දෙන්නේ. මොකද කිව්වේ? කෙලෙස් එක්ක එකතු වෙලා තියෙනකන් තමයි කම්පණයටපත් වෙන්නේ. කෙලෙස් එක්ක එකතුවක් නැති වෙනකොට මොකද වෙන්නේ? කම්පනයක් නැති වෙනවා. කම්පණිය අඩු වෙන අන්නර සුද්දාෂ්ටක චලිතය අඩු වෙනවා. දැන් බලන්න හිත ප්‍රභාෂර වෙනවා නේද? ටික ටික ටික ටික ටික ටික ටික. කාන්න බන අඳුර ගෙවිලා යනවා. ආලෝකය වැඩි වෙනවා. කම්පණිය එන්න එන්න සුද්දාෂ්ටක චලිතය අඩු වෙනකොට අහන්න බලන්න අනිච්ච ධර්මතාවයේ අභිභෝමි නිට්ටය පැත්තට ගමන් කරනවා. අන්න බලන්න. නිවනි තියනවාද පටවි? නිවනේ නිවනේ තියනවාද ආපෝ? නිවනේ තියනවාද තේජෝ? ආන පටවි නා. එහෙනම් බලන්න පටවි ස්වභාවයක් පණවන්න බෑ කියන්නේ බෑ. අනිච්ච ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ එතන. නিত্য සුඛ අත්ත. එහෙනම් සදාතනික සුවේ තියෙන්නේ එතන නේද? මේ එකයි නිවනටපත් වෙනවා කියන්නේ සදාතනික උපතකට ඒ සදාතනික ඒ සතුටටපත් වෙනවා කියන එක. එතකොට බලන්න එහෙනම් එහෙනම් බලන්න මේ කෙලෙස් එක එකතු වෙලා ඉන්න කෙනාට තමයි ඉන්න කෙනා තමයි කම්පැනිටපත් වෙන්නේ. කෙලෙස් එක එකතු වෙන්නේ නැත්තම් එයාට කම්පැනියක් නැහැ. කම්පැනියක් නැත්තේ කොතනද? එතන මොනවද තියෙන්නේ? සංසිඳීම තියෙන්නේ ඔන්න ඔතන. මොකේ සංසිඳීමද? හිතේ සංසිඳීම. එතකොට බලන්න සංසිඳීමක් තියෙනකොට මොකද වෙන්නේ? උපතක් කරා නැඹුරු වෙන්නේ නැහැ. උපතක් කරා නැඹුරු වෙන්නේ නැත්තම් උපතකට පැමිණීමක් නැහැ. අන්න දැක්කද? උපතකට යන්නේ නැහැ. උපතකට යන්නක් නැත්තම් මරණීයයි. ආන්න බලන්න චුතියක් උප්පත්තියක් කියලා එකක් වෙන්නේ නැහැ. පහන නිවුන වගේ නිවල යනවා. හරියට හරි. ඒ කියන්නේ මෙතන ඉන්නවා කියලා දෙයක්වත් නැහැ. අතන ඉන්නවා. ඒ කියන්නේ සහජාත කියන තැනත් ඒ කියන්නේ මෙලවත් ඔබ පණවෙන්න බැරි වෙනවා. පරලවත් ඔබට තැනක් අහිමි. ඔබ මෙතන හිටියොත් තමයි එතන තියෙන්නේ. ඔව්. මෙලොව තිබුණොත් තමයි පරලෝ කියන තැනට යන්නේ. එන බලන්න ඔබ මෙතනින් නිදහස් වුණොත් පරලොවක් ගැන කතාවක් නැහැ. ඒ දෙක අතර කතාවකුත් නැහැ. අන්න දුකේ කෙලවර. තේරුණාද? හොඳයි. හොඳයි. එහෙමනම් අර මාත්‍යා මේ චිතේන නියති ලෝකෝ කියන එක සම්පූර්ණම පැහැදිලි වුණා. අන්න හරි. එතකොට මේ චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්ස චිත්තස්ස එක ධම්මේසු සබ්බේ වසමන් භූති කියලා කියන්නේ මොකද්ද? මේ කියන තැනදී බලන්න හිතින්ම ලෝකයක් හදාගෙන හිතින්ම හැඩතලත් නිර්මාණය කරගෙන සිත නැමැති ලෝකයක සියලු සත්වය මොකද වෙලා තින්නේ? අනුගත වෙලා සංසාර ගමනක් යනවා. නේද? ඉතින් මේක අවබෝධ කරගත්තාම Taman දකින්නේ කාවත් දකින්නේ තමන්වම නේද තමන් තමන් දකින්නේ තමන්වමයි අසුචි වල ඉන්නවා වගේ එහෙනම් කෙලස් ටික අන්න බලන්න ඒක තමන් තමන්වමයි දකින්නේ ඇයි එක්කෙනයි ලෝකේ ඉන්නේ තමන් විතරයි එහෙනම් තමන්ගේම අසුචි ටික නේද දකින්නේ හිතක් එනවා ඉපදිලා ජරා හිත කාගේ හිතද එන්නේ තමන්වම නේද දකින්නේ. මම මේ තරම් ජරා එකෙක් කියලා නේද දකින්නේ. මේ වෙලාව ඉපදිලා ආපු අන්න බලන්න මේ ඒ කියන්නේ මං කියන්නේ මේ මුල හරි යනකොට තාම මේ හිත ගන්නවනේ මම කියලා. ඒ කියන්නේ මම සහ ලෝකය කියන අභ්‍යන්තර බාහිර දෙකෙන් මිදුනට මේ සිත මමයි කියලා ලේසියකට මිදෙන්න බැරි වෙනවා. මොකද සක්කාය දික්ටි සක්කාය සංඥා සක්කාය චිත්ත කියන මේ තුන ක්‍රියාත්මක වෙනවා ටික ටික. හරි මේක ක්‍රියාත්මක වෙනවා අරිහත් භාවයටපත් වෙනකම්ම. එතකොට සෝමාන්‍යනකොට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. එතනින් එහාට සක්කාය සංඥා කියන එක අනාගාමී වෙනකම්ම තියෙනවනේ. එතකොට සක්කාය චිත්ත කියන ස්වභාවය ඉතුරු ටිකක් තියෙනවා. එතකොට මම කියන හැඟීම මම කියන දැනීම තියෙනවා. ඒ අර කිව්ව අසුසි චුට්ට. ඔය සක්කාය මේ චිත්ත කියන දැන අසු අසු චුට්ටක් තිබුණත් ගඳ එකමයි කියලා කියන්නේ. ඔය එකයි කියන්නේ. ඒකට බලන්න එහෙනම් ඒ ඒ ස්වභාවය තියෙනවා. ඒක මේ ධර්මතාවයේ හැටි. ඉතින් මේක අපි අවබෝධ කළා එහෙනම් මේක අපි දෙකින් ඉතින් එහෙනම් බලන්න දැන් මෙතන මොකද්ද උනේ? මේ ධර්මයෝම ධර්මයෝ පවත්තන සිදුවීමක් කරෙන්න කෙනෙක් පුද්ගලයෙක්ගේ කතාවක් තිබුණාද මෙතන? ඔව් ඔව්. අන්නේ දෘෂ්ටියෙන් තමයි ඉස්සල්ලාම ගැලවෙන්නේ. රූපේ මම වේදනාව මම සංඥා මම සංකාරයේ මම විඥානයේ මම කියලා ගත්ත පංච උපාදානස්කන්ධයේ මම කියලා ගත්ත දෘෂ්ටිය තමයි ගැලවිලා යන්නේ මුලින්ම සෝවාන් වෙනකොට. අන්න බලන්න. එතකොට ඒක ගැලවිලා ගියා. ඊට පස්සේ අර මම කියන හැඟීම තියෙනවා තවදුරටත්. මම කියන දැනීම තියෙනවා. අන්න ඒකත් එක්ක මේක ටික ටික කෙලෙස් අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි ඉස්සරහට යනවා. යන්න යන්න යන්න යන්න යන්න ඔබ මොකද කරන්නේ යන්න බලන්න ඔබට එනවා දැන් ඔබ මේ අවබෝධයටපත් වෙලා. අනපත් වෙලා දැන් ඔබට එනවා මොනවද මේ සිතක් නැගලා එනවා ජරා ඒ කියන්නේ මොකක් හරි අකුසල් සිතක් නැගිලා එනකොටම බලන්න ඔබ දකින්නවා. දකින්නේ අන්න දකින්න දැකපු තැනම ඔබ දන්නවා මේක එළිය ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මේක මෙහි ප්‍රශ්නයක් කියලා දකිනවා. එහි එහි ප්‍රශ්නයක් නැහැ නේද දැන් ඇත්තටම. මේක මෙහි ප්‍රශ්නයක් කියලා දකිනවා. ඒ දකින්න කොටම බලන්න ඔබ මේක දකින්න ඥානි ආවේ කොහෙන්ද? මේ අවබෝධය තුල. අන්නේ ඥා ඒක දකින්නකොට මොකද වෙන්නේ? විපදිලා ආපු අකුසල හිත කුසල හිතක් බවට පත් කරගන්නවා. ඔව්. හරිද? කුසල හිතක් බවට පත් කරගන්නවා. ඒ පත් කර ගැනීම තුලම බලන්න ඔබ දක්ෂයෙක් වෙනවා අකුසලයේ තුලිනුත් කුසලයක් ජනිත කරගන්න. අකුසලයේ තුලින්. ඔව්. ආන්න බලන්න. අකුසලයේ තුලිනුත් කුසලයක් ජනිත කරගන්න දක්ෂයෙක් බවට පත් වෙනවා ඔබ. අන්න ඒකයි මේකේ වැඩි. ඊට පස්සේ බලන්න ඔබ මේ නැගලා ඉන අකුසලයට ඔබ මේ අවබෝධය තුලින් ඔබ කැමති වෙනවද? නෑ. ඔබ කැමති වෙන්නේ නෑ ඒකට. ඔබේ කැමැත්ත ඔබේ කැමැත්ත මොකද්ද? ඒ අකුසල මූලය සිත දුරු කරලා දාන්න. නේද? ආන්න ඒ ඒ ඒ ඒ ඒ චින්තනයම මොකද කරන්නේ කුසල් සිතක් බවට පත් වෙනවා. ආන්න බලන්න. ඒ දැකීම තුළම කුසල් සිතක් හට ගන්නවා. ඊට පස්සේ ඔබ ඒක දකින්න තව කොහොමද? ධර්මයේ දැකපු නිසයි මේක මම දැක්කේ කියලා. අන්න ඔබට මේ අතුලාන්තයෙන් එන ඒ කියන්නේ ඒක ඔබ මෙච්චර කාලයකට නොලබපු සතුටක් ඔබට දැනෙනවා. ගමන් දැක්කනේ කියලා. අන්න ඒක ඔබට දැනෙනවා. ඉස්සර නම් මේ වගේ එකක් අහම මෙහෙම ගැටිලා ගියා. මෙහෙම වුණා. මෙහෙම වුණා. ඒ හැම තැනකදීම අපිට සංසාරේ යන අකු කෙලස් නේද රැස් වෙලා තියෙන්නේ. මාරේ අක්කන් ගිහිල්ලා. ඔබ මේ ගැටිච්ච හැම තැනකදීම, ඒ ඇලිච්ච හැම තැනකදීම ඔබට සංසාරේ යන්න කෙලස් ගොඩක් නේද හදලා දීලා තියෙන්නේ මාරයා. ඔව්. ඕක දකින්නවා. දකින්නකොට ඔබ බලන්න මේ ධර්මයේ තුල ඔබ බුදු පියාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කිරී අප්‍රමාණ සද්ධාාවක් හට ගන්නවා. ධර්මයේ කිරී අප්‍රමාණ සද්ධාාවක් හට ගන්නවා. දැන් බලන්න ඒ පැත්තටමයි නැඹුරු වෙන්නේ. ඒ පැත්තටම නැඹුරු වෙනවා. අන්න නැඹුරු වෙලා යනකොට අන්න බලන්න ඉපදිච්ච කුසල්සිත වැඩි දියුණු කරගත්තා. තව තව දිහාට ගිහිල්ලා එන එන ඔබ කැමති වෙන තව ධර්මයෙන් තව ධර්මයේ මේක දකින්න නේද අන්න එතකොට බලන්න ඉපදෙන්න තියෙන අකුසල් සිත් වලට තියෙන අවස්ථාව නැති වෙලා යනවා දැන් ඔබ සතුටින් ඉන්නවා මේක දැක්ක කියලා හරිද දැන් බලන්න වෙන වැඩි ඔබ බලන්න මායя රැවටෙන තැන දැන් ඔබ අර අකුසල් සිත ආපු එකට ඊට පස්සේ කුසල් සිතක් හදාගෙන දැන් මේක ඔබ සතුටු වෙනවනේ. මා ඔන්න බලන්න දැන් වෙන වැඩි ඔබ දන්නේ නැති ඔබේ හැංගිලා තියෙන අනුශය මට්ටමේ තියෙන අර හැංගිච්ච කුණු හිත් ඔක්කොම එන්න ගන්නවා එළියට. ඇයි මෙයා හිතන්නේ ඔයා එකෙන් සතුටු වෙනවා කියලා. හරිද? හැබැයි වෙන්නේ වෙන වැඩක්. ඔව්. ඔව්. වෙන්නේ වෙන වැඩක්. සතර සම්මප්පදාන වැඩෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. හැබැයි ඒක මෙයා දන්නේ නැහැ. මෙයා තව ගේනවා ඇතුලේ තියෙන ඒවා. තව ගේනවා. ගේන්න ගේන්න ගේන්න ඕක දකින්න දකින්න අන්න බලන්න ඇතුලේ තියෙන කුණු ගොඩ ඔබ මොකද කරන්නේ? සුද්ධ කරගෙන යනවා. ඒක හරියට මිදුලේ ලুকু කුණු ගොඩක් ගහලා තියෙනවා. දැන් ඔබට ඕකේ පේන්නේ ওই ලুকুවට තියෙන කුණු නේද? ඔය කුණු ගොඩ ටික ටික ටික ටික අයින් කරන් යනකොට ඔබ ඉස්සල්ලාම අයින් කරගෙන යන ওই ලොකු ලොකු කුණු ටික. හරිනේ? එහෙම අයින් කරන් අයින් කරන් අයින් කරන් ගිහිල්ලා දැන් ලොකු කුණු කෑලි පේන්නේ නැහැ. දැන් තියෙන්නේ මොනවද? චූටි පොඩි පොඩි කුණු කෑලි. ඉස්සර නොදකපු පොඩි කුණු කෑලි දැන් පේනවා නේද? ගොඩාක් ලොකුවට. හරියට හරි. ආ දැන් ඔන්න ඔය තියෙන්නේ මොනවාන ප්‍රඥා හැරෙන හැටි. ඔබට අර ඉස්සර කවදාහක් නොපෙනිච්ච චූටි කුණු කෑලි පේන්න ගන්නවා මහා ලොකු කුණු වගේ. ඒ ප්‍රමාණයට මේ පැත්තට ඔබට දැනෙනවා. ඔබ හොඳට මේක පිරිසිදු කරන් යනකොට චූටි කුණු කෑල්ලකටත් ඕකේ රැඳෙන්න ඔබ ඉඩ දෙන්නේ නෑ. ආ දැන් තේරුණාද? දැන් බලන්න එහෙනම් වතු ගාලා දානවා නේ ඊගාවට. කුණු ටික ඉස්සෙල්ලා පටෝල ඇරියා ලොකු කෑලි ටික ඔක්කොම අයින් කරලා දැම්මා. දැන් ඊට පස්සේ අතු ගාලා දාලා පිරිසුදු කරනවා. දැන් අන්න ඒක තමයි ඔය කරන්නේ. දැන් අතු ගාලා දාලා පිරිසුදු කරාට දැන් උතන තව කුණු නැද්ද? අතු ගාපු ඒවායේ මිදිච්ච කුණු නැද්ද උතන? ඔව්. ආ දැන් ඔබ මොකද කරන්නේ? ඔබ කරන හැටේ හොදලක් දානවා ඒක. හරිද? හොදලක් දානවා දැන්. ඒක හරියට ගෙදර බිම වැටලා තියෙනවනේ කුණු. ඉස්සල්ලාම කරන්නේ මොකද? කොස්සෙන් අතු ගන්නවා. නේද? ඊට පස්සේ අර මේ සක්ෂන් මේ එකක් දාලා ඊට පස්සේ මොකද ඔබ කරන්නේ? ඉතුරු ඒව ටික අදිනවා. අදින ඇදලා ගන්නවා. වැකුම් ක්ලීනර්. ඒ කුණුනේ තියෙන්නේ. ඔව්. ඒත් කුණුනේ අන්න බලන්න. එතනිනුත් ඔබ නොනැති මොප් කරලා දානවනේ. එතෙන්දිත් කුණු වෙන්නේ නැද්ද? එනවා. ඔය process එක තමයි වෙන්නේ. <laughs> එහෙනම් දැන් ඔබ ගෙදර අතු ගන්නකොට ඕක මතක් කරන්න බැරිද? ඔබ ගෙදර මේ මොප් කරනකොට ඕක මතක් කරන්න බැරිද? ඔබ එහෙනම් හිතේ කුණු ටිකත් ඔන්න ඔය විදිහට තමයි ඔය හිතේ කුණු ටිකත් දී වෙලා යන්නේ. දැන් තේරෙනවද? ඒ කියන්නේ මම ඔය පෙන්නුවේ විතික්‍රම පරිඋට්ටාන අනුශය කියන තුන් ආකාරයෙන්ම කුණු ටික සුද්ධ වෙන්නේ නැහැ. <laughs> වීතික්‍රම කියන මට්ටම තමයි මේ ලොකුවට පේන කුණු ටික. අර ඊට චුට්ටියට දිනක තමයි පරිඋට්ටාන මට්ටම. අනුශය මට්ටම තමයි අර අර චූටියට පේන්නෙත් නැතුව තියෙන්නේ. රෙද්දෙන් පීදලා දැම්මට පස්සේ තමයි පේන්නේ රෙද්දට ඇවිල්ලා කියලා ගැඹුම පේන්ටි නැති කුණු ටික. තේරුණාද? අන්න ඒ අන්න ඒ වගේ. ආ එහෙනම් ඉතින් දැන් ඔබට එහෙනම් ඔබ අහුවේ ප්‍රශ්නේ මේ මේ ශක්ති ගලණයක් නේද තියෙන්නේ කියලා. දැන් ඔබට උත්තරේ හම්බ වුණාද නැද්ද? ඒක හරියම පැහැදිලි මං හිතන්නේ අම මේ මුළු ධර්මයේ මතන කැටි කරලා ගත්තා මහත්ය හැම පැත්තෙම. එන බලන්න සිත තුල සුද්දාෂ්ටකව ඔය හට ගන්න තැන තමයි චිත්තද ශක්තිය හට ගන්න තැන. හට ගන්න. ආ දැන් තේරුණාද ඔබතුමියට? ඔය කියලා දුන්න පරියාය අයිති වන්නේ අවිධර්මයටද? මේකද නෑ මේක ධාතු පරියාය ඔස්සේ මේක එක එක තැනක් විතරක්ද දැන් ඔබට හම්බුනේ බලන්නකෝ දැන් මේ කොයිද අභිධර්මයේ අභිධර්මයේ චුට්ටක් තිබුණා මේක තමයි අපේ ජීවිතේ කතාව අභිධර්මයේ කියන්නේ අපේ ජීවිතේ කතාව ගැඹුරෙන් ගැඹුරට දැන් ඔබට ගඟේ ඔබ ඔබට මුහුදේ පීනන්න එක්කන් යනවා ඔබ ඔබට පීනන්න පුළුවන් දුර චුට්ටක් නම් ඔබ මම ගැඹුරු මුහුදේ එක්කන් ගිහලා වැඩක් තියෙනවද ඔබ ගිලිලා මැරෙනවා නේද ඔව් මේකයි. එහෙනම් ඔබට ඔබ එතනට යන සුදුසු ඔබ ටික ටික පීනලා පුරුදු වෙනවා. තව චුට්ටක් එහාට පීනනවා. තව චුට්ටක් එහාට පීනනවා. තව චුට්ටක්. ඒ යනකොට යනකොට යනකොට ගැඹුරු ගැඹුරු ගැඹුරු ගැඹුරු ඒවා ඔබ ගැඹුරු මුහුදට යන්න පුළුවන් නේ. ටික ටික. ආ දැන් ඔබට පීනන්න පුළුවන්. දැන් ඔබ මුලින්ම පටන් ගත්ත තැන නම් ඉන්නේ. ওই ගැඹුරු මුහුදට එක්කන් ගියට වැඩක් තියනවාද? ඔබ ගිලිලා මැරෙනවා. ඔව්. ආ ඒක නේද ගොඩක් වෙලාට වෙලා තියෙන කට්ටියට. ආ ඒකට ඉතින් එහෙනම් හරි. එහෙනම් ඔබතුමියගේ ගැටලුව විසඳුණා නේද? එතකොට තව කාටහරි ඉතාලම මේ ලස්සනම විදියට කරලා ගියා ඉතින් හොඳට මොලේටම වදින විදියට දලාගෙන අපි හිතේ කොහෙද කියලා දැන් තේරෙනවා මහත්තයා <laughs> හොඳයි හොඳයි හිතේ කොහෙද පටලියක් පොතේ ජෝවායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා නිකන් බාහිරයෙන් දැක දැක හිටියා මිසක් ඒක දැන් මේක ඔක්කොම ගැටලු ටික ලැබුණා මම හිතන්නේ කල්යාණ මිත්‍රත්වයට ගෞරව නමස්කාර කරනවා එහෙනම් මම අවසාන වශයෙන් මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ මේකක් කරන්න බුදු පියාණන් වහන්සේ නචේතනාකරණීය සූත්‍රය මෙන්න මෙහෙම දේශනා කරනවා ඔන්න බලන්න හරිම ගැඹුරු තැනක් හරිද ධම්මෝ ධම්මේ අபிසන්තෙන්ති ධම්මෝ ධම්මේ පරිපූර්ණෙන්ති අපහරා පහරා ගමනේ යති කියලා. ධර්මයම ධර්මයව පවත්වනවා. ධර්මයම ධර්මයව පුරවනවා. ධර්මයම ධර්මයව රැගෙන යනවා. කොහාටද? පරතර තෙක්ම ධර්මයම ධර්මයව රැගෙන යනවා. ඒ කියන්නේ මොකද්ද? සංසරට යනවා නම් සසර පැත්තටම ධර්මිය සකස් වෙනවා. නිවන පැත්තට නිවන පැත්තටම ඒ ධර්මිය සකස් වෙනවා. කවුරුත් කරනවාද? ධම්මෝ ධම්මේ අபிසන්දෙන්ති ධර්මයමයි ධර්මිය පවත්න්නේ සතෙක් ඉන්නවද පුද්ගලෙක් ඉන්නවද කෙනෙක් ඉන්නවද ආ දැන් තේරුණාද දැන් තේරෙන ධර්මයමයි ධර්මිය පවත්න්නේ ධර්මයමයි ධර්මිය පුරවන්නේ ආන්න බලන්න විඥාණයට නම් විඥානයේ පැත්තට ප්‍රඥාව නම් ප්‍රඥාවේ පැත්තට ධර්මියම ධර්මිය පිරවෙනවා අඳුරෙන් අඳුරට ආලෝකයෙන් ආලෝකයට සසර යන පැත්තට සසර යනවා. නිවන පැත්තට ඉනිමඟ තිබ්බොත් නිවන පැත්තට යනවා. කෙනෙක් යනවාද? කෙනෙක් පුද්ගලෙක්. ධර්මතාවයක් සිද්ධ හරි. එහෙනම් වෙන කාට හරි අද කතා කරපු මේ කතන්දරේ ප්‍රශ්න තියෙනවා. අතය. ඔව් අවසන් කරමු. මතය අර මේ අර අර ඉස්සෙල්ලා පැහැදිලි කරද්දී මේ දැන් මම දකින ගියයි ගිය දකින මමයි කියලා අර එතකොට අන්න එතන මහත්තය පොඩ්ඩක් මට චුට්ටක් පැහැදිලි කරන්න එතන ඔබ ඔබතුමා එතන අර අන්න හරි. ඒ කියන්නේ දැන් අපිට හම්බ වෙනවා නේද? මම දකින ගේ කියලා. ඔව්. ඒ කියන්නේ දැන් අපි තුමු දැන් රූපයක් හම්බ වෙනකොට අම්මා කවුද දකින්නේ? මමනේ. ඔව්. <laughs> එතකොට අම්මා දැක්කේ කවුද? ඒත් මමනේ. ඒ කියන්නේ මම දකින අම්මා, අම්මා දකින මම. මම දකින ගේ, ගේ දකින මම. අන්තිමට දැකලා තියෙන්නේ මමම නේද ඔක්කොම. ඔව් ඉතම නේද කරක ඒ කියන්නේ බෝලේ ගන්නවා උඩ දානවා අල්ලනවා තේරුණාද වැඩි බෝලේ ගන්නවා උඩ දානවා ආය අල්ලනවා බෝලේ ගන්නවා උඩ දානවා අල්ලනවා හිත ඇතුළෙම නේද දුවලා තියෙන්නේ අල්ලනවා විඤ්ඤා ඒ කියන්නේ විඤ්ඤාම රූපච්චය විඤ්ඤාණ විඤ්ඤාණපච්චය නාම රූප. නාම රූපච්චය විඤ්ඤාණ විඤ්ඤාණපච්චය නාම රූප. විඤ්ඤාණපච්චය මනසේ රූපම් මනසේ රූපච්චය විඤ්ඤාණ. බෝලේ ගන්න උඩ දානවා අල්ලන. දැක්කද? ඒකමයි විඥානයේ නාම රූප බැහැ ගන්නවා කියන්නේත් ඔය ඕකමද? මෙහෙමයි. එතනදී දැන් ඔතන දැන් ඔතන ඔතන තියෙනවා දැන් අපිට මෙන්න මෙහෙම. ඇත්තටම දැන් නාම රූප බැහැ ගන්නවා කියන කතාවක්ද තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය චුති ප්‍රති ඔය ඔතන වෙනවනේ මෙහෙම. ප්‍රතිසන්දි චිත්තේදී කියන තැනදීත් ඔය කැලලක් තියෙනවනේ. ඒ කියන්නේ ඒ කියන්නේ චුති ප්‍රතිසන්දි වෙනකොට ප්‍රතිසන්දියට ප්‍රතිසන්දි චිත කියන තැන තින්නේ විඥාන ස්වභාවයන්නේ. ඒතර මේ ඒ කියන්නේ ප්‍රතිසන්දි මේ මේ සිතනේ එතන තියෙන්නේ. එතකොට ඒකට තනියෙන් පවතින්න පුළුවන්ද? නාම රූප නැතුව. බෑ. බෑනේ නාම රූපෙ ඉන්න මොනවද? එහෙනම් නාම රූප කියන තැන තමයි අර සංජාති කියලා සකස් වෙන්නේ. හරිනේ. එතකොට බලන්න දැන් අපි මේ ජීවිතේ ජීවත් වෙනකොට විඥාණයට ආහාර වෙන්නේ මොකද්ද? නාම රූප. නාම රූප. ඉතින් හරිනේ. ඒක ඇතුළෙම කරකැවෙන්නේ. අන්න ඒක තමයි හරියට හරි. ඒකේ ගැඹුරු කතාවක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ පැක් එක ඇතුළෙන්ම අරගෙන කාඩ් එකක් ගහනවා. ආයෙ පැක් එකට දානවා. ආයෙ කාඩ් එකක් ගහනවා. හැබැයි ගත්ත කාඩ් එක නෙමෙයි ආයෙ දාන්නේ. අපිට හිතෙන්නේ එහෙමයි. එහෙම නෙමෙයි වෙන්නේ. හරියට අන්න හරි කනවා, වමාරනවා, ආයිත් කනවා. ආයිත් වමාරනවා. ආයිත් කනවා. ඔන්න වගේ සිද්ධිය. ඒ කියන්නේ මේ දැන් වමාරපු එකම දායි කන්නේ. නෑ. ඒකම නෙමෙයි කන්නේ අන්න ඒකයි. ඒක දායි ඇතුළට එන්නේ. නෑ. අන්න මාර කතන්දරයක් එතන තියෙනවා. මාරම එක එක පාරක් එළියට ඇවිල්ලා ඇතුළට යනවා කියන්නේ තව පාරක් උණු ගෑවිලා යනවා. තව පාරක් එළියට ඇවිල්ලා ආය ඒ කියන්නේ ඔබ හිතනවා කියලා හිතන්නකො මොකක් හරි ගැන. ඔන්න ඔතන තමයි කෙලස් ඇස්සෙන තැන තියෙන්නේ. ඔතනමයි තියෙන්නේ. ඔය මනස කිලුට වෙන්නේ ඔන්න ඔතනින්. ඒ කියන්නේ ඔබ හිතනවා කියන හිතනකොට අපි හිතමු අකුසල පැත්තක් කියලා. ඔන්න බලන්න ඇලෙන පැත්තක් කියලා. ඇලෙන පැත්තට හිතනකොට ඇලෙන දෙයක් කියලා හිතන්නකෝ. ඒ ඔන්න දැන් ඒ පැත්තට හිතනකොට දැන් බලන්න ඔන්න එක චිත්ත රූපයක් ආවා. මනංච පටිච්ච රූපේට උප්පජිති මනෝවිඤ්ඤාණ තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා ඔන්න එනවා සිතුවිලි ගලාගෙන. ඒ ආපු එක ආයිසරයක් ඔන බලන්න ඒක ගිහිල්ලා ආයි දැනගන්නෙත් ආයි හිතින්ම නේද? හිතින් ගත් එක හිතින්ම නේද දැනගන්නේ? ඔව්. ඒ කියන්නේ මනසින් දාපු එක මනසින්ම දැනගන්නකොට එළියට ගිහිල්ලා ඇතුළට එනකොට තිංගන් සංගති පස්ස කියන තැන බලන්න. ආයි පාරක් කුණු ගෑවෙනව නේද? ඒ ඇතුළට දාගන්නේ ආයි කුණු ගාලා තමයි ඇතුළට දාන්නේ. ආයෙත් එළියට දානවා. දාලා ආයෙ ඇතුළට ගන්නකොට තව පාරක් කුණු ගාලා ගන්න. ඕක නේද උනේ දිගටම. ඔය කුණු ටික එකතු වුණේ ඔන්න ඔය විදිහට. අර උපක් කිලිට්ටෝ ටික එකතු වෙනවා කියලා කියන්නේ. ඔන්න ඔය තමයි කිලිටුනේ. හැම සැනකදීම මේ එකපාර එක සැරයක් එළියට දාලා ඇතුළට ගන්නකොට තව තව කිලිටු වෙලා එන්නේ. තව පාරක් කිලිටු වෙලා එන්නේ. ඔය විඥානයේ ස්වභාවය. ප්‍රඥාවේදී බලන්න මේක දැකලා එළියට දැම්මහම ඒක පිරිසුදු වෙලා තමයි ඒක ඒක ආයෙ එතනින් ක්ලීන් වෙලාම යන්නේ. ඒ කියන්නේ ඔබ රිද්දක් හොදනවා වගේ. ඔන්න එක සැරයක් සබන් ගාලා හොයදුවා. කුණු ටිකක් ගියා නේද? ඔව්. දැන් තව පොඩ්ඩක් ගහන. තව පොඩ්ඩක් හොදනවා. තව ටිකක් ගියා නේද? ඔව්. අන්න ප්‍රඥාව. විඥානයේ පැත්ත. ඔබ ආ කුණු ගා ගන්න පැත්ත විඥානයේ පැත්ත. කුණු සුද්ධ කරන පැත්ත ප්‍රඥාවේ පැත්ත. ප්‍රඥාව පැත්ත. ආ අන්න ඒක. මේ සරලවම කතා කරුත් අන්න ඒක. අන්න ඒක. හරි එහෙනම් ඔබතුමත් එක්ක අද කරපු සාකච්ඡාව හරි ගැඹුරුයි. මම ඒක දාන්නම්. හරි? හරි ගැඹුරු ලස්සන සාකච්ඡාවක් තියෙනවා. හොඳයි එහෙනම් තව කාට හරි තියෙනවද මොනවා හරි ගැටලු? දැන් ඔය චිත්තද රූපේ සුද්දාෂ්ටකය කියන්නේ ඒකත් තනි මායාවක් නේද? ඔව් ඒකත් ඒක ඒකත් අපිට කවදාකවත් දකින්න පුළුවන් එකක්ද බෑනේ. නමුත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන එක තමයි බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ඥාණයටම අහුවෙච්ච දෙයක් නෙමෙයි. එන උන්වහන්සේමයි දන්නේ. අපි මොනවද දන්නේ? අපි මුකුත් දන්නේ නැහැ. ඇත්තටම අපි දන්නේ අංශු මාත්‍රයක් විතරයි. ඒක ඇති අපිට මේකෙන් ගැලවෙන්න. ඒ අංශු මාත්‍රය ඔව්. මොකද මහත්තයා ඒ ටික අද දැනගත්තම තියෙන පුදුම සතුටක්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ දේ පැහැදිලි කළ දෙන දේ යට අංශු මාත්‍රයක් හරි මටත් මගේ කනටත් දැනුණානේ ස්පර්ශ කරන්නත් පුළුවන් වුණානේ කියලා මහා කියන්නේ පුදුම සතුටක් දැනෙනවා. ඒ ඒ සතුට කවදාකවත් නැති කරන්න පුළුවන්ද? මොනම දෙයකින්වත්. ඇත්තනේ. ඒක පරම සත්‍ය. අන්න ඒක ඒ තුල නැගෙන සතුට නිර්ාමිසයි. ඒක සදහටම පවතිනවා. කවදාහක්වත් නැති වෙන්නේ නැහැ. නිකන් ඇඟ කිරි වැටලා ගියා අන්තිම හරිය චිත්ත චිත්තද රූපවල ඒක නම් හිතා ගන්න බෑ මම හිතන්නේ මට ගොඩාක් ස්තුතියි කල්යාණ මිත්‍රත්වයට ආයේ নমස්කාර පූර්වක ගෞරව කෘතඥ පූජා කරමු හොඳයි එවනම් අපි සාකච්ඡාව මෙතනින් නතර කරමු එන මෙච්චෙක් වෙලා මේ සදහම් මණ්ඩපයට එකතු වෙලා මේ ඇසල පොය දිනේ අතන විශේෂ දිනයක සුවිශේෂී සාකච්ඡාවක් නේද එතකොට ඒ ඒ ඒ ඒ සාකච්ඡාව තුළ ඔබට බොහෝ දේ ලැබෙන්නේ ඇති. බුදු පියාණන් වහන්සේ කියන්නේ මොන්න තරම් ප්‍රඥාවන්තයෙක්ද? එහෙනම් අපි අපි සරණ ගිහිලා තියෙන්නේ හරිම ශාස්ත්‍රුන් වහන්සේ. හරිම ඔබට ඒකම ඇති සතුටු වෙන්න. ඒකම ඇති. ඒකම ඇති. සතුටු වෙන්න. එහෙනම් උන්වහන්සේමයි සියල්ල දන්නේ නේද? එහෙනම් උන්වහන්සේ උන්වහන්සේ කෙරේ ඒ පවතින අප්‍රමාණ සද්ධාව තව බොහෝ සෙයින් ඔබට වැඩි වෙන්නේ නැති මේ මේ සාකච්ඡාව තුළ මේ ධර්මයේ ශ්‍රවණය තුළ අන්න බලන්න ඔබ මේ ධර්ම ශ්‍රවණය තුළ මේ සාකච්ඡාව තුළදී ධර්මයේ තුලින් බුදුන් දකින්නේ නැති. ඔබ දැක්කේ ඔය හැම තැනකදී මුන්නහන්සේව අමතක කරන්න එපා. මේ බලන්න කොච්චර සතුටක්ද අපිටනේ නාන්සේගේ ඒ අපේ අපිට පණවන්න බැරි කතා කරන්න බැරි අප්‍රමාණ ප්‍රඥාවේ අංශු මාත්‍රයක් ඔබ ස්පර්ශ කරේ. වංචු මාත්‍ර එහෙනම් ඔබ ධර්මයේ බුදුන් දැක්කා නේ එහෙනම් බලන්න එහෙනම් ඔබ බුදුන් බුදුන් වහන්සේව දැක්ක මේ වෙලාවේ එහෙනම් ඒ අප්‍රමාණ පුණ්‍ය කුසලයේම ඔබ ඔබට නිවන් පූර්ණයේ පිණිසම උපනිශ්ෂ වේවා කියලා සියලු දෙනාටම අනුමෝදන් කරනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබතුමාටත් අපව සම්මාදිට්ඨියේ පීඨවල තවදුරටත් සම්මාදිට්ඨියේ පීඨවලන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය චිරජීවනය ලැබේවා. ඔබතුමා පවුලේ සියලු දෙනා ඇතු සාසම්බෝධ සියලු දෙනාටත් උතුම් වූ ආලෝකයේ පහළ වේවා ප්‍රඥාව පහළ වේවා විද්‍යාව පහළ වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි